අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ බික්ඛු කායේ අවීත අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ අවීත පේමෝ විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් උද්ෘතයක් ඉදිරිපත් කරගත්ත මේ චේතෝ කීල සූත්‍රයේ මේ ਸਰවචනanse පෙන්නන චේතෝ විනිබද්ද චේතෝ කීල නැත්නම් හිතේ තියෙන කෙලෙස් කසට සාහිත්‍ර තියෙන බැඳුම් ගෙන හර දක්වලා ඒව ඒ හැටියෙන් දැකීමම ඒවෙන් ගැලවීමට පාර වෙනවා. ඒ නිසා අපි ඒ ඒ කෙලස් කසට හිතේ ඇති වෙන කහට එහෙම නැත්නම් හිතට තියෙන මේ බන්ධන ඒ ඒ වෙලාවේ දැන ගැනීමට අපි ඒ පිළිබඳව අහලා අසුවිරු ඥාන තියෙන්න ඕනේ සුත්තමේ ඥාන බහුසුත භාවය ඒ නිසා මුලින් ਸਰවචනසේ සඳහන් කරනවා මේ සාසනයේ යෙදී ගත කරන මහණෙකුට භික්ෂුවකට එහෙම නැත්නම් මේ සංසාරේ බය දන්නා කෙනෙකුට සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙකුට ඒ සාහසුන් වහන්සේ පිළිබඳ ඇත්තා වූ යම් සැකයක් විචිකිච්ඡාවක් පැහැදීමක් නැති ගතියක් තියෙනවනම් ඒ තරමටම එයාගේ හිත තපසට යෙදෙන්නේ යෝගයට අනුയോഗ වෙන්නේ නැහැ. නිත්‍ය අභ්‍යාසයට යෙදෙන්නේ නැහැ. දිගට කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ යම් තැනක අපි දැක්කනම් අපිට මේ වැඩේ කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය වීර්යය නැහැ. එහෙම නැත්නම් හිතේ තියෙන ඒ යෙදවුම නැහැ කියලා. එහෙම නැත්නම් අපිට හිතෙනවා නම් අපි යෙදිලා මේ බැහැගෙන තියෙනවා මදි කියලා. එහෙම නැත්නම් අපිට හිතෙනවා නම් ගත්ත කාලසටහන ඒ පද්ධතිය දිගට කරගෙන යන්න බැරිකමක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපිට හිතෙනවා මේ දීර්ඝ ගමනේ මගක් යනවා බර තියලා බර කරලා ආපහු යනවා යක්. අන්න ඒ වගේ දුර්ලකම් Taman තුල පේනවා නම් අපි උඟාක් වෙලාවට හිතන්නේ මේ වීර්යය නැත්තේ විටමින් ගත්තේ නැති නිසා මස් මාළු කාපු නැති නිසා ව්‍යායාම කරපු නැති නිසා කියලා අපි අර වීර්යය නැතිකම අනුන්ට බාහිරට පටවන. පටවලා ඒව පිළිබඳව දඟලන දඟලන අර තිබුණ තරඟත් වීර්ය කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අනුയോഗය අපි ඒකට යෙදිලා ගත කරන්න බැරි මේ නෑදෑයෝ නිසා අසල්වැසියෝ නිසා ප්‍රශ්න නිසා කියලා අපි ඒකට බාහිර හේතු හොයනවා. එහෙම නැත්නම් සාතච්ච නිතිපතා මේ වැඩේ කරගෙන යන්න බැරි වෙන්නේ මේ එක එකන ඇවිල්ලා අපිට කරන බාධාවල් නිසායි කියලා. නැත්නම් ඉර වේලාවට නගින්න නැති නිසායි කියලා. වැස්ස වේලාවට වහින්න නැති නිසායි කියලා. මේ ආණ්ඩුව වේලාවට වැදගත් තීන්දුව ගන්න නැති නිසායි කියලා. নানা ආකාර විදියට මේ Taman හරි එක දිගට වැඩක් කරගෙන යන්න බැරි කමට බාහිර හේතු වෙනවා. එහෙම නැත්නම් මේ එක දිගට ගත්ත බර බිම නොතබා අවසානයේ දක්වාම යන්න බැරි මගදී ඇති වෙච්ච බාධාවක් ඒකට අසවලයි වගේ කියන්න ඕනේ කියලා අපි ඉතින් බාහිර හේතු හොයනවා. ඒ ඔක්කොම අර කැකිල්ල රජුරන්ගේ තීන්දුව තමයි. ඉතින් කවදා හරි මේක වටහාගත්ත දවසේ තේරෙනවා මේ මොකක්වත් නෙවෙයි තියෙන්නේ. අපි මේ කරන වැඩේදී ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ විශ්වාසය නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ළඟ විශ්වාසය තියෙනවා නම් අපිට වීර්ය ඕන වෙලාවක ගන්න පුළුවන්. අපිට ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව විශ්වාසය වැඩෙන්න වැඩෙන්න නොසලෙන විශ්වාසයක් එන්න එන්න මේකට යෙදී ගත කරන්න මේකට බැහැ ගන්න මේකට අනුയോഗ වෙන්න වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඒ වගේම නිගත් කාලසටහන ගත්ත අදිෂ්ඨානේ ගත්ත චිත්ත ශක්තිය එහෙමම දිගට කරගෙන යන්න. සර්වඥාන්සේ පිළිබඳ විශ්වාසය නැත්නම් උන්වහන්සේගේ ඒ පාරමිතා ශක්තිය එහෙම නැත්නම් ඒ පෙන්නපු මහ බෝධිසත් අධිෂ්ඨානේ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ ගත්ත බර කරන ඇර දිග්ගටම ගෙනියන්න බුදුහාමසෝ විතර තවත් කවුරක්වත් පෙන්නලා නැහැ. ඉතින් ඒකට අපි හිතන්නේම නෙවෙයි අපිට මේක කරගන්න බැරි මේ අසවලා නිසායි අසවලා නිසායි කියලා බාහිර හේතු හොයනවා. ඒ හැම එකක්ම බාහිර හේතු හොයන එකක්ම පොඩ්ඩක් හිතට පොඩි සාන්තියක් දෙනවා කුෂ්ඨ රෝගියෙක් කහලා අර කුෂ්ඨේ සනීප කරගන්න හදනවා. කසාන රෝගයක් ඇවිල්ලා කහන්න ගහන්න වෙන්නේ ලිරියොද්දල් වෙනවා. හොදි බහිනවා. ඉතින් ඒක නිසා අපිට කවුරු හරි උගන්වන්න දෙනවා නම් මේ වීර්ය නැති වෙන්න හේතුව මේක නිසයි කියලා මේ චේතෝ කියලා සූත්‍රයේ තියෙන එක පිටකට මතක තියාගන්න එක බොරු අපච්චයක් නොම ගැවීමක්. ඒ වගේම අපි මේ වැඩේට යෙදිලා ගත කරන්න බැරි වෙන්න මේ කියන කෙලස් කහට ඇර ඉතේ තියෙන කහට ඇර වෙන මොනවද අපිට පෙන්වන්න හදනවනම් මේ දවස්වල මට මතකයි මේ කියනවා මේ බුද්ධ ජයන්තිය 2500ට පස්සේ ශාසනය පිටිනවා දැන් ඇති 2500 ඉවරයි. දැන් තියෙන නැති 2500 මේව කරලා වැඩක් නැහැ. දැන් මේ බුද්ධ සාසනේ පිළිණු වෙලා. ඕකේ ගොඩ ගන්න බෑ. ඕනේ නැහැ. අපි ඉඳලා ඊගා බස් එකනකන් යමු. මෛත්‍රී බුද්ධ සාසනේ. එදාට ඕක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා අපිට නිදහසට කරුණු පෙන්නපු යුගයක් තිබ්බා. ඒ වගේම සාතච්ච දිගටම කරගෙන යන්න බැරිකම අපි ඉතින් එක එකනහට හේතු දක්වනවා. ඒ වගේම ගත්ත බර, ගත්ත ධූරය, ගත්ත ශික්ෂාව දිගට කරගෙන යන්නේ කරගෙන යන්නේ නැතුව අරක නිසා වුණා මේක නොසයි කියලා කාරණු කියනවා. ඉතින් හැම වෙලාවම බන නෙවෙයි බයිලා කියලා තමයි කියන්නේ. බන නෙවෙයි බයිලා. ඉතින් ඒක නිසා අපි භාවනාව ඉදිරියට යනකොට Tamanට ජීවිතේම තේරෙනවා මේ බුදු බුදුන් කෙරේ විශ්වාසය සාස්ෘණ වංශය කෙරේ විශ්වාසය තියෙනවා හතරම වැඩේ. ඒ වාගේම ධර්මයේ පිළිබඳ විශ්වාසය නැත්නම් මේ ධර්මයේ හැසිරෙනකොට <coughs> දුවන වාහනයක බැටරිය charge වෙන්න වගේ පුදුමාකාර charge විලක් වෙනවා. ඒකෝට තේරෙනවා අපි මේ වටෙන් හේතු කරන හොයන්න ගියාට ඒක තක తీරුකමමයි, තණ්හාවමයි. හරියට ධර්ම කරුණු දන්නවනම් මේ ඕනම ප්‍රශ්නයකට උත්තරේ මේකේ තියෙනවා. බාහිර හොයන දෙයක් නැහැ. ඒ වගේම සංඝයා පිළිමද විශ්වාසය අපි මේ සංඝයා වහන්සේලා අපිට උගන්වන දේ තිය තබා මේ විද්‍යාඥයෝ උගන්වන දේ, දෛවඥයෝ උගන්වන දේ, එහෙම නැත්නම් මේ මැජික් කාර්ය උගන්වන දේවලට අපි දක්වන ගෞරවය දිහා බලනකොට මගේ ජීවිතයේ අටේ පන්තියේදී අපි විද්‍යාව උගන්වන්න තීරණ ගත්තට පස්සේ අපි බුද්ධ ධර්මයේ විදිහට නතර කරා. සිංහල ඉගෙන ගන්න නතර කරා. ඒවා කලා විෂයන්. අපි ඊට වඩා උසස් අපිට මොලේ තියෙන නිසා අපිට ඉන්න විද්‍යාංශයට ඔන්න විද්‍යාව කියලා බුදුන් මේකට සලකපසලකිලා. ඒ එක එක විද්‍යාඥගේ නම් කිය කියා පට්ටන්දර කිය කියා කොයි ලෝකෙන්ද ආවේ මොකද්ද හොයාගත්තේ කියලා අයියෝ සලකන සැලකෙලි. මේ දවස්වල මට තේරෙනවා මේ එක එකට ඔක්කත් Nobel prize ආශා කරේ ලැබිලා නැහෙනි. ආශා කරේ කික මොකක්වත්ම හොයාගන්නේ නැහැ. හොයාගෙන තියෙන්නේ මේගොල්ලන්ගේ පට්ටන්දරේ තියෙන කට්ටිය විතරයි. ඒ විතරයි නියම නිෂ්පාදන. ඒක තමයි නියම විද්‍යානුකූල දේවල්. ඉතින් මොකක්වත් නැහැ මේ පැත්තේ. ඉතින් එතකොට අපිට පේනවා මේ සංඝයා තබා සංඝයා කියන්නේ මේ සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන අය පිළිබඳව කිසිම ගෞරවයක් කිසිම තෑග්ගක් කිසිම පිළිගැනීමක් ලෝක සාහිත්‍යයේ නැහැ. තියෙන හරියක් තියෙන්නේ බටහිර විතරයි. මේ බටහිර හොයාගන්න දේවල් වල බටහිර පේටන්ට් රෙකෝඩ් කරගෙන හිමිකම් ඇවිතිලා හැම පොතකම ලියලා තියෙනවනේ. හිමිකම් ඇවිදී ඇත කොටසක් හෝ උද්දුත කෙරුවොත් කෙලින්ම අච්චු කරනවා. හොයන්න එපා. මේක අත ගන්න එන්න එපා කියලා. දැන් බුදුරජාණන්සේ සරුවඥ වෙලා ත්‍රිපිටකයේ කිසිම හිමිකමක් ඇවිරිලා නැහැ. ඕන කෙනෙකුට ඕන දැනකින් උද්දුත ගන්න පුළුවන්. ඒක 100 100ක්ම දැනුම තියෙන එක. අර මේ ආංශික දැනුම තියෙන දේවල් වලට අයියෝ දාලා තියෙන නීති. ඇත්තටම නීති දාන එක හොඳයි මොකද ඒවා කියවල වැඩක් නැහැ. කුණු හරපනේ තියෙන්නේ. ඒ වගේ තියෙන්නේ මේ කාමේ හදන හැටිනේ. ඒ වගේ තියෙන්නේ මේ අනුන්ට කෙලසෙන හැටිනේ. Taman කෙලසෙන හැටිනේ. ඒකට වැඩි නීති දාලා කියන්න බැරි භාෂාවක ලියනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ මිනිස්සු බේරේ. මේ බුදු ධර්මයේ තියෙන සංඝයා උගන්වන දේ පැත්තක තියලා අපි මේ කොයිද යන්නේ? ඉතින් එහෙම යනකොට යන කිනාට මෙලොව වශයෙන්ම දකින්න පුළුවන් ධෛර්යයෙන් නැහැ. වැඩක් කරන්න තමන්ගේ සුභ සිද්ධිය සඳහා වැඩක් කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. අනුන්ට කඹරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න, ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක ගෙවන්න කාලෙ මදි. කඹරපුවට ගෙවන්න කාලෙ මදි. ඒ වගේම අනුയോഗ වෙන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට දෙන්නේ කරන්න වෙලාවක් නැහැ. මේ බිම බිස්නස් කරනකොට බොරු නොකිය බෑ අප්පා. බොරු ටිකක් කියන්න ඕන. ඒ කාම මිත්‍යාචාරය ටිකක් කෙරෙන්න ඕන නැත්නම් නිකන් සෝෂලයිස් වෙන්නේ. ඉතින් මේ වගේ අපි කුණු හරප ටිකක් හදාගෙන අර අනුയോഗ කෙරෙන්නෙත් නැහැ. සාතච්ඡාය කියලා නිතිපතා බණ භාවනාව සක්මන කරන්න ගියොත් කොහෙද අප්ප වෙලාවක් තියෙන්නේ ලබනාත්මියවත් බලන්න ඕනේ. පැය දවසට පැය 25ක්වත් හම්බෙන වෙලාවක් හම්බුනොත් 24ක් හම්බුරලා එක පැයක්වත් භාවනා කරන්න. ඉතින් බලන්න ඉන්නවා අපිට 25ක් හම්බ වෙනකම්. මාහරයත් එක්ක පොඩි ඇග්‍රීමන්ට් එකක් ගහගෙන හතරෙන් නම් කරන්නම බෑ. 25ක්වත් හම්බ වෙනකම් බලائیں. ඒ වගේම ප්‍රධානක් වශයෙන් ගත්ත දේ අත නෑර එක දිගට කරගෙන යන වැඩේ. කරන්න බෑ බාදයි. මේ හොඳ වැඩ කරන්න ගියාම බාදයි අපා. හොරකම් කරන්න ගියාම කිසි බාධාවක් නැහැ. දන් දෙන්න ගියාම හරිම කරදරයි. අතුම් මරන්න හොරකම් කරන්න ගියාම කිසි බාධාවක් නැහැ. සිල් ලකින්න ගියාම හරිම කරදරයි. ඊටත් අන්නත්තර වෙනකොට කිසිම බාධාවක් නැහැ. සමත භාවන හරිම කරදරයි. ඒක නිසා මේ බණ භාවනා කරන්න ගියාම හොඳ වැඩ කරන්න ගියාම බාධායි කියලා මගදී කරාරිනවා. කරාරලා දුර නික්ෂේපේ කරනවා. ඔව් පාසේ කරනවා. ඉතින් අර ඔය මීටිගලම කියලා නමක් දාලා තිබුණා ඒක මම දැක්කා. ඒකෙදී ඒ පිරිසක් ගිහිල්ලා ඒ අපවත් වෙච්ච බලංගොඩ ආනන්දමයිත්‍ය හාමුදුරු හම්බෙලා කියනවා ඒක මහත්තයෙක් අනේ ස්වාමීන් වහන්සේ අපි මේ ධර්මයේ ඉදී කටයුතු කරනවා පුදුමාකාර මේ හොඳ වැඩ කරනකොට බාධායි. ඒ ස්වාමීන් කියන ඇත්ත කතා. එහෙම තමයි හොඳ වැඩ කරන්න ගියාම බාධා කුණුහරුප වැඩ කරන්න ගියාම කිසිම ප්‍රශ්න නැහැ. හැබැයි මහත්තයෝ විපස්සනාවට ඒ බාධාව නැහැ. පින්කම් වලට තමයි බාධා තියෙන්නේ. විපස්සනාට බහැපො දවසේ තේරෙනවා හරියට විපස්සනා කියලා තේරුම් ගත්තනම් කිසිම බාධාවක් එන්නේ ඒකෙන්ම තේරෙනවා විපස්සනාව නැතුව අනෙක් මොන ආගමික කටයුතු කරන්න ගියත් ඔය පොඩ්ඩක් හැලහැප්පිලි තියෙනවා බාධා තියෙනවා. ප්‍රධානයේ පිනිස. නමුත් විපස්සනා දැනගත්ත දවසේ කිසි බාධාවක් නැහැ විපස්සනාව හරියට ත්‍රී wheel driver කෙනෙක් වගේ අහුවෙච්ච ඉඳන් දාගත්ත ගියා. ගියාට පස්සේ දන්නේ නැහැ කොහෙන්ද ගියේ කියලා. ලොකු වාහනේ ලෝනවා කියන්නේ නෙවෙයි. ත්‍රිවිල් කරක කවුද දෙක දික් කරවන දෙපැත්තට මැදින් දැම්ම ගියා. විපස්සනා කරා කොහෙන් ගියාද කියලා කාටවත් අල්ලන්නත් බෑ. ඒ දේ දන්නේ නැත්නම් යෝනිසෝමනිකාරේ නැහැ. ඒ දේ නැත්නම් සති සම්පජඤ්ඤේ නැහැ. අවශ්‍ය වෙලාවේ ඒ නිසා විපස්සනා කියන්නේ තන්නේ කර අවස්ථාවාදී. අම්බෙච්ච අවස්ථාව ගත්ත ගියා. වටපිට බලන්නෙත් නැහැ, ගෙදර ගෑණි කනන් එනකන් ඉන්නෙත් නැහැ. අවුච්චිලා ගියා. ඒක දන්නේ නැත්නම් ඉතින් අපි තෙපර බබා හරියට මෙහාට බැන බැන ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සංඝයා වහන්සේ කියලා කියන්නේ සංඝයා වහන්සේ නමකට මෙලෝකේ දෙයක් නොකළ යුතුයි හෝ කරන්න බෑ කියලා දෙයක් ඇත්තේ නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන් කරනවා. ඒ තමයි සංඝ කියන්නේ රහත් වෙන්න කටයුතු කරන කෙනා. නිසා කවුරු හරි කියනවනම් මේ වැඩේ සංඝයාට ගැලපෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියන එහෙනම් අපේ බුදුහාමුදුරෝ දන්නේ නැතුව බුදුහාමුදුර තමයි සියල්ලටම සුදුස්සා. ඊ ගාවට සුදුස්සා සංඝයා. එනිසා සංඝයා වුණාට පස්සේ ඔය කවුරුත් ඔය මේ ගොඩ ඉඳලා පීනන්න ගන්න කට්ටිය කතා අහන්න යන්න ඕන ගමන්නේ. අපි වතුරේ ඉඳලා පීනනවා. ඒගොල්ලෝ ගොඩ ඉඳලා කියලා දෙන්න හදනවා අපිට. මෙන්න මෙහෙමයි පීනන්නේ කියලා උන්ට වතුරට බහගෙනවත් නැහැ. මෙන්න මේ සංඝ ගතිය තමයි ආවනම් එහෙම නැත්නම් මම මේ සංසාරේ බය දැකපු කෙනෙක් මම සංසාර බයෙන් කට ගැලවෙන්න කටයුතු කරන කෙනෙක් ඔය කවුරුත් බයිලා කිව්වට ඒ එක එක්කත් තව අතුරට බහලවත් නැහැ. එතකොට මියා කඩාගෙන යන යෑමේදී අර බාධාවල් මොකක්වත් ඉන්නේ නැහැ. බාධා එනකොටම දන්න වැඩේට පහලයි කියලා. ඉතින් ඒ වගේම සීලේ පිළිබඳව සීල පිළිබඳව බාරගත්ත කට්ටිය එහෙම නැත්නම් මේ සිල්වත්තු කියලා જાතියක් කියනවා නැත්නම් සමාදාය සික්ඛති සික්ඛාපදී කියලා සිල්පද යම් කිසි කෙනෙක් පවර ගත්තොත්, පටව ගත්තොත්, එහෙම නැත්නම් සමාදන් වුණොත්, ඒ සමාදන් වීමත් එක්කම සීලයට ඇත්තටම බැස්සනවා. නිකන් සීල් දෙන හින්දාගත්ත එක නෙමෙයි මේ කියන්නේ. Tamanට ඕනකමට ගිහිලා සීලයක් ගත්තා නම්, ඊමණසගේ පෞරුෂත්වයේ ප්‍රධාන වෙනසක් සිද්ධ වෙනවා. ඒක එච්චර හොඳක් විදියට පේන එකක් නෑ. නමුත් වෙනසක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? සීලයක් සමාදන් වෙනකන් අපි සංසාරේ බැඳෙන්න ප්‍රධානම හේතුව තණ්හාව. සීල සමාදන් වෙච්ච නැති එක්කනා කාමීත්‍යාචාරයට සතුම් මරන්න හොරකම් කරන්න බොරු කේලම් ඉස්සචන වලට තණ්හාව තියෙනවා. සීල් සමාදන් වෙච්ච ගමන් අපි දුර අපි තවදුරටත් තණ්හාවෙන් නෙවෙයි සංසාරයට බැඳෙන්නේ ද්වේෂයෙන්. සිල්වන්තු සියලු දෙනාම ද්වේෂ සම්පන්නයි. මේක මේ ධම්ම සංගණේ අටුවාවේ සඳහන් කරලා තිනවා පැවිදි වෙච්ච ගමන් සිල් වෙච්ච ගමන් යකා යක්ෂණී බවටපත් වෙනවා. ඊට ඉතලා ෂෝක් එකට ඉනවා. සිල් ගත්තට පස්සේ බුද්ධමාකාර හොසලංගේ මැස යන්න බැරි තදවිල්ලක් තද වෙනවා. ඉතින් ඊට පස්සේ සිල්ලතාට අනුම් බවක් කරත් මේ මැද්දේ සමාදන් වෙලා සාදු කියලා අර පවෙන් කොටසක් ගන්න. මුස්ලිම් මිනිසෙක් හරකෙක් මරුවත් මේ මිනිස්සයා ඌට බැනලා පව් කරගන්න. එතන කොහේ හරි දුරා ත්‍රිදූර්තයක් සිද්ධ වුණොත් චික්කේ බලන් අයියෝ මේ කරන වැඩ කියලා අර මනුස්සය දන්නේ නැති මනුස්සය කොයිද පවක් කරනවා මේක සමාදම් වෙනවා සිල්වතාගේ වැඩිම අතතන අඩුපාඩු මෙතන තියෙන අඩුපාඩු බල බල සමාදම් වෙනවා එතන සිල්වතෙක් වෙන්න වෙන්න හොත්ත ළඟින් මැස්සෑන්න බැරි ගතියක් තියෙනවා මේක ටිකක් දරුණුයි පැවිදුණාට පස්සේ අර ලෙඩේ පොඩ්ඩක් පොඩ්ඩක් වැඩි වෙනවා ඊටත් දරුණුයි අරණ්‍ය ගත වුණාට පස්සේ අරණ්‍යවාදී සංඝයා කිට්ටු කරන්න බෑ. පුතුම තදවිල්ලත් අද. මොකද මං ඒ කොම්පැනි. එසම හොඳටම දන්නවා මං ඉතින් බොහෝම ඈතින් තියාගෙන ඉන්නේ. සිල්වතේ දැකපු ගාන නිකන් පොළොගේ දැක්කා වගේ මට. මම හිමීට මේ පැත්තකින් දාලා යනවා මොකද බේරන්න බෑ ඒගොල්ලත් එක්ක. ඊට වැඩි ලේසි මේ හොඳට බොන මනුස්සයත් එක්ක ඕන බවක් බාර ගන්නවා. කවුරු බව කරුවත් උට ගානකුත් නැහැ. ඌත් එක්ක කතා කරන එක ලාභයි. එනිසා සීලය පිළිබඳව සැකේ එන්නේ සිල්වදාට විතරයි. ඊට වැඩිම සිල් සමාදන් වෙච්ච කෙනාට වැඩිපුර සැක වැඩි. එහෙම නැත්නම් නුරුස්නා ගතිය වැඩි. එහෙම නැතුව සීලකුත් තියෙනවා. ඒ පොඩි එකෙක් ගියාලු මල විතරකට. කිහිල්ල ඇවිල්ලා කියනවලු මේ හාමුදුර කෙනෙක් වැඩියා සීල් සමාදන්ගෙන් নমස්කාරය කිව්වේ නෑ. කර්මනේ හිටිය හාමුදුරුවෝම নমස්කාරය කියලා සිල් අරගෙන ගියයි කිව්වා. ආමුදුරු සීල් සමාදන් කියලා කියන්නේ. ඒක මොකද? එක එක සද්ද කරලා කියන්නේ නැහැ. ඔය මලකවල වලට එනේ හොඳට බීලා ඉන්නේ. ඉඳගෙන සීල් ගන්නකොට හිත ගන්නකොට කැරෙනවා. ඉතින් උන්ස් කවුරු හරි සීල් කවුරු කියන නමස්කාරය කියන්නේ ගම ඌ කාටට කියන්නදලා නිකන්. ඉතින් ආමුදුරු නමස්කාරය කියලා. ආමුදුරු සීල් අරගෙන යනවා. ඒක තමයි අපේ සාමාන්‍ය පන්තිල් වල ස්වභාවය. ඒ සීලෙ නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඊට වැඩිය සිතී පැහැදී වැඩ කරන සීලේදී හැම වෙලාවෙම මේක ඇඟට ඇනිච්ච කට්ටක් වගේ තමයි පේන්නේ. ඒ නිසා සීලයක් සමාදන් වෙලා ද්වේෂ කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සීලයක් සමාදන් වෙලා ඒක පහසුවට සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා කියන්නේ සමාදන් වෙලා රකින්නවා. අවිපටිචාරත්ථය ආනන්ද කුසලානි සීලානි. ආනන්ද සීලේ කුසලතාවයක් කාට හරි තියෙනවනම් එයාට විපිලිසරකම නැති වෙනවා හිතේ. කවුරු මොන පවක් කරුවත් මෙයා දන්නවා මට ඒක වැඩක් නැහැ. සමාදන් වුණොත් තමයි පෞ සිද්ධ වෙන්නේ. මම සමාදන් වෙන්නේ ඒක යා කරගත්තා. කර්මේ සාකම්බ වලිය බලාගත්තා වෙයි. මම පරිස්සම්. ඒක තමයි කුසල සීලය කියන්නේ. ඉන් එපිට ගිය ඔක්කොටම කියන්නේ සීලබ්බත පරාමාස කියලා. තමන්ගේ ධර්මයට ගමනට බාධා කරන ඕනම දෙයක් සීලබ්බත පරාමාසය. එචි හුඟව දෙනෙක් ඉන්නේ සීලය කියලා හිතාන සීලබ්බත පරාමාසය. ඒක කියලා දුන්නා මේගොල්ලෝ තරහ වෙන නිසා සාකච්ඡා නොකර ඉන්න එක ලාභයි. තමන් දැනගන්න ඕනේ මම සීලයක් සමාදන් වුණා. ඒක විපිලිසර නැති කිරීම පිටසයි වෙලා තියෙන්නේ. අඟුලිමාල සමාදන් වුණා. සමාදන් වෙච්ච දවසේ ඉඳලා අඟුලිමාල 10 සතු මරණ කල්පනා කරේ නැහැ. හොරකමක් කරන කල්පනා කරේ නැහැ. කාමීත්‍යචාරයක් කරන කල්පනා කරේ නැහැ. ඉතින් මේ දවසක් ඒ සවැත් නුවර ඉඳලා ජීතවනාරාමේ ඉඳලා සවැත් නුවරට යනකොට ඒ කැබිනිමාවක් ප්‍රසූත වේදනාවේ තනියම පාළු ගියක විලිලනවා. කිඳිරි ගන්නවා. ඉතින් මේ එතනින් පින්ඩපාතේ යනකොට මේ අඟුලිමාල හම්දුරන්ට ඇහුණලු උපස්ථාන කවුරක්වත් නැහැ. ටිකටම මේ විලි රුදාව ඇවිල්ලා විලිලනවා. කෙන්දිරි ගන්න. ඉතින් හිතවලු අනේ මොනතරම් දුකක්ද මේ මාතාවකට දරුවක් ප්‍රසූත කරන්න කියලා පින්නපති ගන්න පැයක් විතර යනවා ගිහිල්ලා එනකොටත් ඒ විදිහටම කිඳිට ගන්නවා ඊට පස්සේ හිතනලු අයියෝ මේකට කවුරුරු ගිහිල්ලා උදව් කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ ගිහිල්ලා බුදුජානසෙන් අහනවා අවසරයි ස්වාමීන් දැන් අපි මේ විතර භ්‍රමචර්යය රකින්නවා. මගේ මේ කාන්තාවක් මේ වගේ දරුණු දුකකටපත් වෙලා ඉන කවුරුත් නැහැ. අපි වෙන්නේ ඒ වගේ කෙනෙකුට කොහොමද මුකුත් කරන්න කියලා. අපිට මොනවද කරහැකි සේවය කියලා. ඉතින් බුදුජානනාංශේ ආනන්ද මේ අඟුලිමාල එහෙනම් ඔය අදිෂ්ඨානයක් ගන්න. එහෙම නැත්නම් ඒකට කියන්නේ ප්‍රතිවේක්ෂාවක් අදිෂ්ඨානයක් කරන්න. මම මං මගේ ජීවිතයේ කවදාකවත් සතෙක් මරුණ නැතික මේ ආනිසංස බලේ මේ මවගේ ගැබ පහ වේවා කියන. ඒකට අඟුල් බල හඳුගුණ යකෝ 1000ක් දැන දැන කැපුවා. ඊට වැඩි කපපු ප්‍රමාණය වැඩි. ඉතින් ඒ උටියේදී මං කොහොමද කියන්නේ සතෙක් නොමරුපු එකේ ආනිසංසයෙන් මේ මවගේ ගැබ්මල පහ වේවා කියලා. ඉතින් කොහොමද හාමුදුරනේ කටක් කරලා කියන්නේ? මම මෙච්චර කපලා දිනව වහන්ති මොනවද මේ මට කියන්නේ කියලා. ආ මතකයි නේ. බොය වගේ නෙමෙයි බෙල්ල කපනකොට. දැන් මේ ආවේනික දුකක්. එදා ඒ දාහමාර බෙල්ල කපපුගේ මහා ත්‍රස්තවාදියාට අද වෙනකොට ආවේනික දුකක්වත් දරා ගන්න බැරි තරම් හිත මෙලෙක් වෙලා. ඒකට බුදුරජාණන් කියනවා එහෙමනම් ආනන්ද අඟුලිමහල යතෝ හම්බගිනි අරියාය જાතියා જાතෝ මං දවසක ආර්ය භූමියටපත් උනාද එදා පටන් කවදාකවත් දන දන සත්‍යයේ ප්‍රාණය දිතු කර දිවියෙන් තොර කර නැති භවී ආනිසංසේ මේ මවගේ ගැබ්මල පහවේ වගේන පුදුම සතුටක් ඇති උනේ අඟුලිමාල හම්බුනට මොකද ආර්ය જાති ඉපදුනාට පස්සේ ආය සතෙක් මරන්න තියා හීනකින් අතීතක් ආවේ නැහැ. කවදාහක සතෙක් නොමරපු කෙනෙකුට ඒ අසන්තෝෂේ නැහැ. අර කවපුයි කාට තමයි සන්තෝෂේ ඉන්නේ. ඊට ඉස්සෙල්ලා මේ හමුදාවල් යනකොට මුළු හමුදාවම කපනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා යතෝ හම් බගිනි අරියාය જાතියා ජාතෝ සංචිච්චපානා ජීවිතාන වෝරෝපෙසාම. දැන දැනමම ප්‍රාණියක් තොර දිවින් දිවින් තොර කරේ නෑ ආර්ය භූමියේ ඉපදුනාට පස්සේ. ඒ ආනිසංස භාවයෙන් මේ මවකේ ගැම්මල භාවයේ වාගිනකොට පහුණා. ඒ මොකද සීලයේ පිහිටියට පස්සේ ඇති පරිස පෞෂත්වයට ඇතිවෙච්ච වෙනස අපිට ගන්න බෑ. මොකද අපි එච්චර සත්තු කපලා නෑ. මිනිස්සු කපලා නෑ. ඒ වගේම තමයි ඡන්දාසෝක රජුගේ ධර්මාසෝක වුණාට පස්සේ 84000ක් වෙහෙර විහාර හැදුවා. ಜಾති ಜಾති අතරවල ධර්ම දූත සේවාව හැදියා. මම දැන් දන්නවා. මේ බුද්ධ ආගමට ආවට පස්සේ මම කවදාකවත් කාලික යුද්ධේ වගේ අපරාධ කරේ නැහැ. මගේ වෙනස ජීවිතය ඇති වෙච්ච වෙනස හොඳට තේරෙනවා. ඉතින් ඒක නා කවදාකවත් තමන්ගේ සීලව තක්සීරු කරන්නේ නැහැ. ඒ නිසා අනික් අයට ඒ වගේ ජීවිත පරිවර්තනයක් උනේ නැත්තම් සීලේ ඒගොල්ලෝ හිතනවා සීල් රැක්කහම මොකෝ නැතුවහම මොකෝ. ඔය රැයට කෑවයි කියලා මොකද්ද මේ භාවනාවේ තියෙන ප්‍රශ්නේ? එහෙම නැත්නම් නැච්ච ගීත වාච විසුක දසන බැලුවහම මොකද්ද භාවනාවේ තියෙන ප්‍රශ්නේ? කියලා අර සිල්පද හැලු කරලා තමන්ගේ ජීවිතයට ඇති වෙච්ච වෙනස තමන්ට සාක්කයක් ඉන්නෙත් නැහැ. ඒක නිසා පේන්නේ සිල්පද කියලා කියන්නේ පොල්කටු මාලයක් වගේ උර චක්‍ර මාලයක් වගේ මොකටයි යෝග කියලා. දැන් අද මේ වෙනකොට මේ කැනඩාව ඇමරිකාව වගේ රටවල් වල පුදුම විදියට සතිය වඩනවා. එක මිනිස්සෙක්වත් මේ සතිය වඩන්න මේ ශීලයක් රකින්න ඕන කියන කිව්වොත් එක්කෙනෙක්ව සතිය වඩන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් හිතා ගන්න බෑ. මේ විපස්සනා භාවනා සීලිය අතර තියෙන සම්බන්ධතාවය කියන්න ගියොත් නොකියන එක හොඳයි. ඉතින් එතකොට ඒගොල්ලෝ භාවනා කරනකොට වරදිනවා. පැටලෙනවා. අතරමඟ කරාරින්න ඉතින් හිතනවා මම මගේ ගුරුවරයා වැරදිලා. එහෙම නැත්නම් මේ කමටහන හර නැහැ. කවදාකවත් හිතෙන්නේ නැහැ මගේ මේ සීලේ අඩුපාඩුකම තියෙන නිසා මේක ඉදිරියට යන්න බෑ. ඒක මට්ටමකට යන්න පුළුවන් යන්න යන්න බෑ. ඒක කල්පනා වෙන්නේ නැහැ. එයා බුදුමනක් අහලා වැඩියට බැසර. ඒක නිසා සීලය තමන්ගේ සීලය පිටවඳ සැක කිරීම අපේ ගමනට බාධායි. ඒ නිසා හැම වෙලාවෙම උපරිම සීලයකට ගිහිලා ඉන්න. ඒකට අපේ ලොකු ස්වාමීන් සඳහන් කරේ අපේ හිත අලුත් කරගන්න ඕන හැම වෙලාවෙම. හිත අලුත් කරගන්න තියෙන අපි සීලයක පිළිලා සුදු ඇඳගෙන රැට නෝකා. නැච්ච ගීත වායතුලින් තොර වෙලා. එහෙම නැත්නම් මේ මේ අමතර කතාව නතර කරලා. ගියේ නැත්නම් යන්න බෑ. ගියේ නැත්නම් යන්න බෑ. ඒ නිසා ඒක තීරුම් ගන්න ඕන. ඒ වගේම බණ භාවනා කරන අනික් අයගේ අඩුපාඩු බලන්න යන්න එපා. සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ හැම කෙනෙක්ම ඊටම අමාරුවෙන් කඹේ ඇවිදින්නේ. ආන්නේ විනිබද්ද පහ තියෙනකම් චේතෝ කීල පහ තියෙනකම් ගමන කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවාගේ ඌරගෙන දූවිලි අවසගෙන යන්නේ. මේ පහ නැතිකරන්ට අපි දැනගන්න ඕනේ භාවනාවට මේවා බාධායි. මේවා කටුකොහල්. මේවා හරි පීඩයි. මේවා පරිලාහ. මේවා දාහ. අපිට පුළුවන් ප්‍රදේශයෙන් මේක අඩු කරන්න ඕනේ. ඒ වගේම භාවනා කරනකොට අඩු වෙනවා දැනෙනවා නම් අන්න භාවනාවේ දියුණුවක් තියෙනවා. ඊට වගේම චේතෝ විනිබද්ධ පහක් සර්වචාන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා අපි ඊයේ කතා කරේ මේ කාමයා කෙරේ තියෙන ආසාව. අවීත රාග, අවීත ප්‍රේම, අවීත දෝෂ කාමෙටමයි. මේක බටහිර මානසික විද්‍යාව පිළිබඳ ලොක්කා නැත්තම් අයිතිකාරය විදිහට කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරේ කතා කරේ මිනිස්සයා දුවන්නේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ. සැප වැඩි කරන්නේ. කිසිම කෙනෙකුට ලැජ්ජාවක් නැහැ ඒක ගැන. ඒක බොහොම සමාජශීලී දෙයක් වෙලා තියෙනවා. අපි ඉදිරියට යන්නේ විද්‍යානුකූල නිෂ්පාදන හොයාගෙන, පසු යටිතල පහසුකම් හදාගෙන, sannivedanaye වැඩි කරගෙන, ඉඳුරම් පිනවගෙන යන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල්. ලැබෙන්නේ මොකද්ද? වැඩියෙන් වැඩියෙන් ප්‍රෙෂර් ප්‍රින්සිපල් යන්න යන වැඩියෙන් වැඩියෙන් දුක ලැබෙනවා. එයා ඒකට එක හේතුවයි පෙන්වුවේ sexual desire. libido මේ හැම කෙනෙක්ගේම චරිත කියන්න පුළුවන් ලිංගිකත්වයේ මතින්. ඒ නිසා අනෙකුත් දාර්ශනිකයෝ කිව්වා මේ මිනිස්යා මේ ජූස් කෙනෙක්. එයා මේ ලිංගික විද්‍යාවක් මේ ඉදිරිපත් කරන්න හදන්නේ මානසික විද්‍යාව කියලා. ඒක සම්පත් සංසන්දනය කරපුවාම ආශියාකරයේ බුදුජාන් වහන්සේ වගේ කියලා ඒක බුදුජානසේ කිව්වේ sensual pressure not the sexual pressure. ඉදරම් පිනවිර තියෙන ආසාව. බුදුනාංශය අච්චරම ලිංගිකත්වයේම සීළු දෙයටම විස්තර කරන දෙයක් කිව්වේ නැහැ. ඉදරම් පිනවීමට තියෙන ආසාව. ඉතින් අපි මිඳුරම් පිනවීම සඳහා අපි ඩබල් මිගෙල් රෑ ඩැනියෙල් කරන සෙල්ලම ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි හැම වෙලාවෙම අපේ ප්‍රිය මිත්‍රයන්ද හිත මිතුරන්ට කාමේන දෙන්න හදන්නේ. පුළුවන් තරම් දරුවන්ට අම්මට තාත්තට ගුරුවරයට මොනවද අපි දෙන්නේ? ඉදරම් පිනවීම සඳහා ඒකට අවශ්‍ය කරන උද්දීපන වෙන දේවල්. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම අපිත් ඒක අගය කරන අතර අපි අනිත් අයත් එක්ක බෙදාගන්නෙම කාම වස්තු තමයි. ඉතින් මේ தත්ත්වයේදී මේක විදිහට සංසාරයට පොහොර දමමින් සංසාරයට ඒක ආසන්න හේතුව වෙන කාමයට දිවා රාත්‍රී පොහොර දාමින් අපි උත්සාහ කරාට භවනා කරලා සමත විපස්සනා කරලා සිල් දැකලා මේ කාමයේ අඩු වේවා කියලා බුදුසසුන් කියනවා මේකට පෝර දාන තාක්කල් මේකට ආහාර දෙන තාක්කල් ලැබෙනවා. අපි දවසේ කොච්චර වෙලාවද කාමයේ ආධිනව සලකන්නේ දවසේ වැඩි වේලාවක් ඉන්නේ ඔය යුතුයකම් අයිතිවාසිකම් කියාගෙන කාමෙමයි. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි කවුරු හරි මේ කාමයේ පිළිබඳව තාම දුරුකල ආතාව නැතුව ප්‍රේමේ නැතුව නන්දිය නැතුව රාගේ නැතුව ඒකේ එහෙම පැත්තක තියාගෙන මේ පැත්තෙන් කොච්චර නටුවත් මොනෝකොල්ල හොදන්නේ කක්කවලක ඉන්න පණුවේ සන්ලයිට් සබන් ගාලා නාලා දැන් මම පිරිසිදුයි කිව්වොත් මොකද වෙන්නේ නෑ නෑ මං ගෑවේ ලක්ෂබන් ඒ නිසා මම පිරිසිදු කියනවා ඉන්නේ කක්කවලේ මොන සබන් වලින්වත් හොදන්න බෑ ඒ නිසා මේ කාම ලෝකේ අපි දැන නොදැන මේ ගත කරන පහඳින පහඳිල්ලත් එක්ක ඒක අඩුවානේ ප්‍රමාණ කරන්නවත් දන්නවනම් මේ යන අපි ගමනේදී අපි බන්ධනයක බැඳුනා වගේ මකුළු දලක වැටෙච්ච මැස්සෙක් වාගේ පුදුමාකාර කාම බන්ධනයක වැටලා තියෙන්නේ වචනෙත් කාමේ ක්‍රියාවත් කාමේ හිතවිල්ලත් කාමේ ඉතින් අඩුම ගානේක ආදීනව සලකන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් අරගනි වලේ වැඩිච්ච එක වල කටෙන් උඩ එන්න ඕනේ. මම කොච්චරක් දුරට මගේ ක්‍රියාවලියේදී මේ ඉඳුරම් පිනවීම සඳහා ගත කරන කාලය සහ යොදන කාලයේ උපක්‍රම අඩු කරගන්න හදනවා කියලා. ඒක මේ ලෝකයාට කියන්නවත් යන්න එපා. මොකද ඒක තේරෙන්නේ නැහැ, තේරලා වැඩක් නැහැ. මොකද ලෝකයා ඉන්නේ ඒ තරම්ම අසුචි වලේ ඉන්න අසුචි බණුව වගේ මොනව කරලා හොදන්නේ. නමුත් එහෙව් ලෝකෙක ඉඳගෙන තමන්ට පුළුවන් ද දේවල් පාවිච්චි කරන්න ප්‍රයෝජනේ සලකලා. ප්‍රයෝජනේ යහට ගිය හැම දෙයක්ම සුඛෝපභෝගී වෙනවා. පාරිභෝගිකත්වයට වැටෙනවා. පරිසරය රත් කරනවා. පරිසර දූෂණය වෙනවා. චිත්ත දූෂණය වෙනවා. මේ තියෙන නරක ගැම්ම අපේ දෙවෙනි પરම්පරාවට නොදී නතර කරන්න පුළුවන්. එක ඇඟිල්ලක් කුසල කතා කරන්න පුළුවන් මොකාද ඉන්නේ ලෝකේ. එකෙකුටවත් බෑ. උන් කරන්නේම සමිති සමාගම් වල කියනවා මෙහෙම මෙහෙම කරන්න කියලා. නමුත් ගෙදර ගියාට පස්සේ කරන්නෙම කාමේ. ඒක නිසා පැහැදිලිව කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. කවම කවදාකවත් බුද්ධ ආගම වැඩි ජනගහණයකේ මනාපේ වෙන්නේ නැහැ. නිකන් හිතන්න එපා බුද්ධ ලෝකේ බුද්ධ ආගම වෙයි රට බුද්ධ ආගම වෙයි කියලා ඒවා හීනකින්වත් හිතන්න බැරිද. බුදුහාමුදුරුවෝ හිතුවේ නැහැ. බුදු ලෝකයේ ඉන්නේ කාමී. ඒක සඳහා විලිලැජ්ජ නැහැ. හැම විද්‍යානුකූල නිෂ්පාදනයක් වුණා. හැම වෙලඳ පොලේ තියෙන හැම එකක්ම කාමෙට. නමුත් අපිට දැනගන්න වෙනව නැතුව ජීවත් වෙන නිසා අපි දැනගන්න ඕනේ මෙන්න මෙච්චරක් ප්‍රයෝජනීය සලකලා මෙච්චරක් නැහැ. අන්නේ ප්‍රයෝජනීය සලකලා ප්‍රයෝජනීය සන්තුෂ්ත වෙනකොට නතර කරන්න දන්න කෙනාට ආර්යයන් වහන්සේ කියනවා ප්‍රයෝජනේ ඉෂ්ට වුණාට පස්සෙත් මේව රැස් කරන කෙනාට පෘතජ්ජනයයි කියලා කියනවා. පෘතජ්ජනය සීමාව දන්නේ මෙච්චරක් ඇති මේ හරි අතිශෝක්තියක්. මේ හරිය සුකොබෝගිච්ච කියන්නේ යට දන්නේ නැහැ. එයා හිතන්නේ උඹට මොකද්ද ඇති වෙන්නේ? මන්නේ හම්බ කරගත්තේ. එයාට ඒ ඒ සීමාව තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එකන බලනවා මම මේ දේවල් පාවිච්චි කරන ප්‍රයෝජනේ සලකලාද එහෙම නැත්නම් මේ රැස් කරන්නද? එහෙම නැත්නම් බහු පාරිභෝගිකත්වයකට කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අද ප්‍රසිද්ධිය අහන්න බෑ. ප්‍රසිද්ධිය අහන්න බැරි තරම් අපි හැම කෙනාගේම කිල්ලෝටල හුණු තියෙනවා. හැම කෙනාම දන්නවා රහසින් අපි හදන්න දන්නේ වැඩි කුට්ටියක් කඩා ගන්නයි කියලා. ඊට පස්සේ දැන් අද ඔය කතා කරපේකේදී බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ තමන්ගේ කයට තියෙන අතිරේක ආසාව. තමන්ගේ කය පිළිබඳව අවීත රාග, අවීත දෝෂ, අවීත ප්‍රේම. ඒ නිසා අපි මේ කය සතපණ්ඩ තනහඬ ඕනම දේ සාධාරණීකරණය කරනවා. කියනවා යුද්ධෙටයි කාමෙටයි anything valid කියලා. යුද්ධ කරන්න ගියාම අපි අනිත් පැත්තට කියලා සාධාරණීකරණය කරන්න ඕනේ ඒ උපක්‍රමය. ඒකම කාමෙටත් කාටවක සාධාරණීකරන්න ඕනේ කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ කාමයේ සම්තරපණය කරපන්. ඉතින් ඒ නිසා මේ කය පිනවීම පැත්තෙන් බලනකොට අපිට වෙනම Tamange කය පිළිබඳ පිනවීම පිළිබඳ වෙනම මිනුම් දණ්ඩක් තියෙනවා. අනික් කට්ටියගේ කය පින පිනවීම පිළිබඳ වෙනම මිනුම් දණ්ඩක් තියෙනවා. අපි ඒකෙන් බලලා තමයි විනිශ්චය කරන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට යනකොට කාමයේ පිළිබඳ Tamange ආකල්පය සහ කය පිළිබඳ තියෙන ආකල්පයේ වෙනස තමයි භාවනා දියුණුව කියන්නේ. ඒ මොකද යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනා කරලා කියමු අරමුණට සමීප වෙලයි කියමු අරමුණේ විස්තර දැනගෙන කියමු දැනගන්න දැනගන්න දැනගන්න යාගේ කාමයේ අතින් අඩුවීමක් සාපේක්ෂව තුරුලම් වෙනවනම් එයාගේ කය පිළිබඳ තියෙන ඔය දැඩි කය සැතපීම පිළිබඳ ගතිය අඩු වෙනවා නම් ඒක සමාජයටයි ඒ ප්‍රතිඵලාභය ලැබෙන්නේ. භාවනාව කියන්නේ තමන්ගේ අරමුණට හිත යොදාන කරන වැඩක්. නමුත් ප්‍රතිලාභ ලැබෙන්නේ බාහිර ලෝකෙට. ඒක නිසා විපස්සනා භාවනා කරන එක පෞද්ගලික අත්නෝ ආත්ම සංതൃප්තිය පිළිබඳ කරන නැත්නම් ආත්මාර්ථකාමී දෙයක් කියලා කිව්වට මොන කෙනෙක් හෝ ඒ කාමයේ අතින් අඩු වේගන යනවා. මේකට කියන ප්‍රයෝජනේ සලකලා වැඩ කරගෙන යන්න මධ්‍යම පැත්තකට පාවිච්චි කරනවා. හැබැයි කාපිරේ ඇටෝන් ගෙදර ගියා වගේ කන්නේ බඩ පිරෙන්න කනවා. නැත්තම් එහෙම කියනවා කැම සඳහා ජීවත් වෙනව නෙවෙයි ජීවත් වීම සඳහා කනවා. දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. ජීවත් වෙන්නෙම මේ ඩිනර් එකටයි මේ පාටි එකටයි මේ බ්‍රෙක්ෆාස්ට් පාටි එකටයි ඒක ගණන් කර කර ඉන්නවා මිස මේ කන්නේ ඕනකමටද කියන එක නෑ. ඒ වාගේම තමයි තමන්ගේ කයට තමන් දක්වන මිනුම් දණ්ඩත් අනුන්ගේ කය පිළිබඳ මිනුම් දණ්ඩත් ගත්තොත් මහ විශාල වෙනසක් තියෙනවා. ඉතින් මේක යෝග ජීවිතයකදී මොන විදිහටද මේ වෙනස සිද්ධ වෙන්නේ? අපිට අත්දැක ගන්න පුළුවන් වෙනසක් ඇත්තටම මේ අවුරුදු ගාණක් ඇතුළත වෙනවද? එහෙම නැත්නම් මේක ගූඪ ධර්මයක්ද, গুপ্ত ධර්මයක්ද, මේක මැජික් එකක්ද කියලා බැලුවොත් මේ කය කියන වචනෙට තේරවාදී බොහොම ලස්සන අර්ථකථන ටිකක් දීලා තියෙනවා. ඒක මේ මේ විද්‍යාවට එනකොට බොහොම ලස්සනට වෙනදාට වැඩිය උපවැටලා පිනවා. කය කියන්නේ සමූහය කියන අදහස. කන්ද කියන අදහස. ස්කන්ධය කියන අදහස. බුදුසසුනාච අපිට පෙන්වන්නේ ඕනම දෙයක් කපලා කපලා කොටලා තනි ඒකකයක් ගත්තහමයි ඒක සමස්තයක් වශයෙන් ඔක්කොම එකතු කරපුවාමයි පුදුමාකාර ආකල්පමය වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපි සමස්තයේ කය වශයෙන් බලපුවාම මම ගෑණියක් මම පිරිමියෙක් මම මේ වයසක කෙනෙක් මම තරුණ කෙනෙක් මම උගතෙක් මම නූගතෙක් පෝසතෙක් කනම්මනම් තියෙනවා. නමුත් මේ ශෛලයක් බෙදලා බෙදලා බෙදලා අන්තිමට අරන් බැලුවොත් ඇතුලේ තියෙන ප්‍රෝටෝන එකක් ඉලෙක්ට්‍රෝන එකක් ගත්තොත් ඒකට කිසිම හැඟීමක් නැහැ. ඒක තියෙන්නේ ගෑනු කෙනෙක්ගෙද පිළිම කෙනෙක්ගෙද කියලා. ඒකට කිසිම හැඟීමක් නැහැ මේ පෝසත් එක්කද දුප්පත් එක්කද කියලා. ඒකට කිසිම හැඟීමක් නැහැ පණ තියෙන එකද නැද්ද කියලා. ඒ නිසා ඕනම කෙනෙක් අරගෙන එයාගේ අංශුව කොටගෙන කරන කඩාන කඩාන කියලා බැලුවොත් ඒ අංශුවක කිසිම කෙලෙසයක් නැහැ. කෙලෙස උපදවන්න බෑ. ප්‍රෝටෝනේ ප්‍රෝටෝනේ තමයි. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන දාන. ඔක්කොම එකතු වෙලා ඔන්න ගෑණියක් හදනවට පස්සේ මිනිහෙක් හදනවට පස්සේ එකතු වුණාට පස්සේ ගෑණිට පිරිමි ප්‍රේම කරනවා පිරිමිට ගෑනු ප්‍රේම කරනවා. ඔය ඉලෙක්ට්‍රෝනයක් තව ඉලෙක්ට්‍රෝනයකට ප්‍රේම කරන්නේ නැහැ. එහෙම ගන්නෑ. ඒ නිසා මේක කඩලා බලන කොටයි එකතු කරලා බලන කොටයි තියෙන වෙනස විද්‍යාඥයන්ට හුම්ම ගන්න බැරුව ගියා. අපි ඉස්කෝලේ යන කාලේ ඔය ඩෝල්ටන් කියලා අයියා කෙනෙක් හිටියා. එයා තමයි කිව්වේ මේ 90 තමයි පුංචිම තියෙන්නේ. 90 දෙයයන් වහන්සේ මවන්න ඇති. හැබැයි 90 හැදෙන කන්ෆිගරේෂන් එක වෙනස් කරපුවාම ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා අම්මා. ලොකුම ලොකු විද්‍යාඥයෙක් තමයි. ටික කාලයක් ගියාට පස්සේ ඔය 90 පරමාණු රාශියකින් හැදිලා තියෙන්නේ. ඒක නිසා 90 කියන එක කඩන්න පුළුවන්. ඒක බින්දින්න බැරි බ්ලොක් යන්නේ නෙවෙයි. ඊට පස්සේ කියනනම් පරමාණු තමයි දෙයයන් හන්සේ මවන්න ඇත්තේ. පරමාණු විවිධ හැඩවලට හදපුවාම ඔන්න හීලියම්, ඔන්න හයිඩ්‍රජන්, ඔන්න ආගන්, ක්‍රිප්ටෝන් අපි ඉස්කෝලේ යන කාලේ හරි දක්ෂයි ඔය ආවර්ජිතාවගව කටපාඩම් කරන්න පුළුවන් නම් දිනු. ඊට පස්සේ උන් ටික කාලයක් ගියාට පස්සේ කියා අපි පරමාණුවත් කඩන්න පුළුවන්, න්‍යෂ්ටිය තහ අන්සෝල්ල කරන්න පුළුවන් කියලා. අවුට ඊට පස්සේ Nobel Prize නුයි, බෙල් එක තියෙන prize නුයි ඔක්කොම දීලා දැන් බලාගෙන බලාන යනකොට දැන් මේ න්‍යෂ්ටියත් කඩලා අරහන්සුත් කඩලා සබ් ඇටොමික් පාටිකල්ස් වලට ගියාට පස්සේ දැන් මේකේ දෙයියෝ හොයන්න බෑනේ. මැවුම පුංචිම කොටහ එචි ඒගොල්ලෝ හිතුවා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින් තමයි ඒක දෙයයන් අංශයමවල පොඩ්ඩක් බුදිය ගන්න යන්න ඇති. දැන් අපේ කට්ටිය ඒකෙන් තමයි මේ gadol හදන්නේ. එක එක දේවල් හදන්නේ කියලා. දැන් අවුරුදු 200කට අඩු කාලයක් ඇතුළත මේ හැම ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක්ම ශක්ති මිස ද්‍රව්‍ය නෙවෙයි කියපු දාතේ දෙයයන් ආදිර සදා සොත්ති. අයින් යහට දෙයියෝ කියන දන්න මොකද දෙයයන් ඇඟිලි ගන්න තැනක් නැතුව කියන. මේ ශක්ති. ඒ ශක්ති දන්නේ ගෑනු පිළිමේ. ඒ ශක්ති දන්නේ නෑ හොඳ නරක. ඒ ශක්ති දන්නේත් නෑ නිල් පාට කහ පාට රතු පාට. ඒ ශක්ති දන්නේත් නෑ පණ ඇති පණ නැති. ඉතින් මේ විදිහට ගෑණියක් කරන පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා බලන. පිරිමේ කරන පතුරු ගහලා පතුරු ගහලා බලන. කේල් ගහක් කරන පතුරු ගහලා පතුරු ගහලා කොයින් බැලුවත් අන්තිමට තියෙන ওই ශක්තිය විතරයි. ඒකට ප්‍රේම කරන්නේ නැහැ. කවුරක් කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්තිකෝ ගණින්කෝ ඔය කැමති එකක් ගනින්. එන්න ඔගේ පුංචි කැලක් කරගනි. ඕක කඩලා බලපන්. කවුයක කැඩුවත් අන්තිම චිත්තනේ ශක්තිය ටිකක් විතරයි. එනිසා මේක සමස්තයක් වශයෙන් තියාගෙන කරන ප්‍රේමයත් කඩල බැලුවට පස්සේ ඒක පිළිබඳ තියෙන හුදු ශක්ති ගතියක් පුදුරජානන්සේ එදා දැක්කා. දැකලා කිව්වා ඔබට මේ පරිශ්‍රණය කරන්න ඕන නම් ලෝකේ බදා ගන්න එපා. දොඩංගොඩ බදාගත්ත එකක්වත් අහුවෙන්නේ නැහැ. ඔබට අහුවෙන එක අංශුවක් ගනි. ඔබට අහුවෙන එක රූප කොටසක් ගනි. ඒක අරගෙන ඒකත් එක්ක නিত্য ඇසුර පවත්තලා බිඳගෙන බිඳගෙන බිඳගෙන යන්න ඒක නැති වෙනකම් ඒක ලියලා මේ අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා තමන් මෙතෙක් භාවනා නොකරපු දෙයක් ගත්තත් ඔච්චරම තමයි කියලා. ගත්ත රූප කොටස අපි කියන රූප කර්මස්ථානය කියලා. බින්දගෙන බිනගෙන බිනගෙන බිනගෙන යන්න කියනවා. බින්දින්නත් ඕනේ බලන් ඉන්නකොට ඒක වෙනවා. කොයි වෙලාවක හරි යෝගාවචරය රූපේ රූප සංඥාවක් වඩපත් කරගත්තට පස්සේ ඒකට මොකද්ද දාන නම සම්පූර්ණ විවෘතයි. ඒකට උන සද්දයක් කීයක් කීක උන ගඳක් කීයක් කීක රසක් කීයක් කීකට උන වේදනාවක් කීයක් ඒකට හිතවිල්ලගේ මොන නම දැම්මත් අඩු කෙරුවට පස්සේ ගන්න දෙයක් නැහැ. ඒකට ප්‍රේම කරන්න දෙයක්වත් නැහැ. ඒක මං කියන දේ අහන්නෙත් නැහැ. ඒක කවදාකවත් මගේ පාලනික නැහැ. දැන් මං ගන්න බැඳ නම් කතාවද ගෑණි මං ගෑණි මං කියන විදිහට ඉඳපයි. ගැහණිය මිනිහ බැඳනම් මේ මිනිහා හිතනවා ගැහණිය හිතනවා මේ මිනිහා බැඳගොයි මිනිහානේ මගේ. මගේ විදිහට ඉන්න ඕනේ කියලා. නමුත් මේ බැඳපු මිනිහා හෝ වේවා ගැහණි හෝ වේවා පුංචිම අංශුව මොකාවත් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන් මේකට බලාපොරොත්තු සූම් වෙනවානේ. මොකක් බැඳගත්තත් බැඳගත්ත දේ බලාපොරොත්තු සූම් කරනවා. ඉතින් අපිට පුළුවන් මේ කය කාය විනිභෝගය කරලා. එහෙම නැත්නම් උච්චේ මේ විච්ඡේදනය කරලා කපල කපල කපල කපල ඊටාම පුංචි කොටස දක්වා මුළු කයම අරගෙන පුංචි කොටස දක්වා යනකම් අත නැර ප්‍රධාන වීරියෙන් ඉවර වෙනකම බලන්න ගියොත් මොකද වෙන්නේ ඒක නිසා සමස්තය ගන්නකොට පුදුම ප්‍රේමයක් ඇති වෙනවා කුද්වේෂයක් ඇති වෙනවා නමුත් අඩු කරලා බලනකොට මේ පුංචිම අංශු එහෙම නැත්නම් රූප සංඥාවට මොනම ප්‍රේමයක්වත් කරන්න බෑ මොනම ද්වේෂයක්වත් කරන්න බෑ. ඒක නිසා ඒ දේ කරපො නැති කෙනෙකුට කරන්න තියෙන එකම දෙයයි අර gediya පිටින් අරගෙන ඒකට ප්‍රේම කරන එක තමයි. ඉතින් මේ මනුස්ස මනසක් මේ විදිහට බෙදලා කපලා හොයන්න ගියේ දෙන්නයි ලෝකේ. එතෙන් දෙනකන් ඔක්කොම කිව්ව මේක දේව නිර්මාණයක් මේකට අත තියන්න එපා. දියනාසික උත්කෘෂ්ඨම නිර්මාණය තමයි තවත් මිනිස්සේ. ඒක කපන්න කොටන්න අයිතියක් නැහැ. නමුත් සරුවච්චන්හන්සේ ආවේ ශාස්ත්‍රීය කුලේ. හැම වෙලාවෙම කඩුව තියෙනවා මෙතන. ශාස්ත්‍රීය කියලා කියන්නේ කඩුව තියෙන මිනිස්සයා. මහාවීරත් කඩුව තියෙන කෙනෙක්. ඔය දෙන්න කපල බැලුවා. මේ ශරීරයේ මේ ලස්සන ලපනෝම වංසාන්ද සේසෝමි ගුණේනා කියලා තිබ්බට කපල බලපුවම ඇතුළේ තියෙන ලේයි සැරවයි දෙතිස් කුණපේ. නැත්තම් ඉඹගෙන ඉවර කරන්න බැරි තරම් සුන්දර මනසක් ලස්සනක් තියෙන. කපල බලන්නකො ඒක උඩ තියෙන හිවි විතරක් අයින් කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. බල්ලෝ එලවන්න වෙයි. කපුටෝ එලවන්න වෙයි. හිවල්ලු එලවන්න වෙයි. මේ දෙන්නම කැපුවා. බුදුහාමතුරුත් කැපුවා. මහවීරත් කැපුවා. කපල කිව්වා ඔය ප්‍රේම කරන දේ පොඩ්ඩක් බලපන්. යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ ඒ ඒ විශ්වවිද්‍යාල පටන් ගත්තට පස්සේ නාඹර කෙල්ල කොල්ලන්ට ඉගෙනුවේ. ඉතින් ඒ ස්වාමිනාන්තේ ලෙක්චර් ඩෙස්ක් එකේ ඉඳලා කියනවලු මේ ඉස්සරහින් නෑම්බියක් කන පිට දැම්මොත් එහෙම එලවන්න පොල්ලක් තියාගත්ත මිනිහෙක් ඉන්න එපාය. බල්ලෝ එලවන්න. කපුටෝ එලවන්න, හිවල්ලෝ එලවන්න. හොඳ පිට දැම්මට පස්සේ අයියෝ මැනිකට සාරිද ඕනේ මැනිකට මාළද ඕනේ මැනිකට ඕනේ දෙයක් කියන්න මං අරකට දෙන්නම් කියලා ප්‍රේම කරනවා. පොඩ්ඩක් කන පිට දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. ආන්නේ විදිහට මේ කය පිළිබඳව සමස්ත වටිනාකම දන්නේ කාට විභජ්‍යවාදී උගන්වලා සරුවචන් වහන්සේ අපේ මනසේ කවවම කවදාකවත් විවෘත කරපු නැති පැත්තක් විවෘත කරා. විවෘත කළ කව gediya පිටින් බලපන්. ඒක මේකට ප්‍රේම කරපන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට බලපන් ඔගේ පිට සිවිය අයින් කරලා බලපන්. සේ හැම අයින් කරලා බලපන්. ඊට පස්සේ මස් ටික අයින් කරලා බලපන්. ওই දින නහර වැල් ටික අයින් කරලා බලපන්. ඇට ටික අරන් බලපන්. ඔය කය පිළිබඳ තියෙන ආකල්පය ගන්න පුළුවන්ද කියලා. ඉතින් පුදුම විදිහට අර දේව නිර්මාණවාදීන් බුද්ධජනනාංශයට ද්වේෂ කරා මේ උත්කෘෂ්ඨ දේව නිර්මාණයට නේද මේ නිග්‍රහ කරන්න කියලා. එහෙම කෙනෙකුට හිතන්නවත් බෑ. මේ දෙවියන් වහන්සේ හදපු උත්කෘෂ්ඨම නිර්මාණය කපලා කොටලා බලනවායි කියලා. නමුත් බුදු දහමේ පැහැදිලිවම විභජ්‍යවාදී ඕනම දෙයක් ඇනලයිස් කරලා බලන ගතියේ පළවෙනිම නිර්මාතෘවරය. මෙයා තමයි විද්‍යාව පටන් ගත්තා කියන්නේ. ඕකට තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ කපලා කොටලා බලන එක. ඒ කපලා කොටලා බලනකොට ඒ කෙනාට ඒ කියන්නේ సౌందర్యාත්මක වටිනාකම, gediya pitin වටිනාකම, සමස්ත වටිනාකම ඉන්න බෑ. ඉතින් ඒක නිසා අපි කැමති නෑ අපි ප්‍රිය කරන කෙනෙක් එහෙම කපලා කොටලා බලන්න. වෙන කෙනෙක් බලනවටත් කැමති නෑ. අපි වැඩිම ප්‍රිය කරන්නේ අපේ කයට. ඒ නිසා භාවනා කරනකොට අපේ කය හෙල්ලෙනවා දැක්කොත් අපේ කය කඳුළු වැගිරෙනවා දැක්කොත් අපේ කය නලියනවා දඟලනවා දැක්කොත් දුවන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් නෙමෙයි ෆාස්ට් රිවර්ස් දාගෙන ගෙදර යන්නේ. එයා හිතන්නේ මේ කය මේ පුදුමාකාර ලස්සන නිට්‍ය සුඛ සුභ ආත්ම දෙයක්. මේකට අනිත්‍යභාවය කතා කරන්නම් එන්න එපා. හොම්බකට රිවර්ට් වෙන්න ගන්න. ඒවට එන්න එපා. උඹ ගිහලා ඕන එකක් බලාගන්නේ මේකට බෑ. එදින් සරුවච්චන් ආංශේ ලෝකේ පහළ වෙලා සිංහනාද නන්දනවා සබ්බේ සංඛාරානිච්චා එතකොට තාවතින්සේ ඉන්න සක්‍ර දෙවේන්ද්‍රය හෙල්ලුම් කනවලු මොකද එයා තමයි දිවි ලෝකෙ ඉස්සෙල්ලම පහළ වෙච්ච එකනා ඊට පස්සේ පහළ වෙච්ච කට්ටිය මැරලා යනවා මෙයා කවදාවත් මැරෙන්නේ නැහැ හරි දීර්ඝායුෂය හිතනවලු මම නිට්ටයයි මේ පස්සේ එන විශ්ව විහට්ට මැරලා යනවා එතන ගියාම යාමෙට ගියාම සුයාම කියලා දෙවි කෙනෙක් ඉන්නවා. එයාත් ඉන්නේ වගේ. එයා තමයි කලින්ම ආපු එක නයි. එයා තමයි කුඩාරම දිගාරේ ඉන්නේ. පස්සේ එන කට්ටිය මැරලා යනවා. එයාත් ඉතාලේ ඉන්නේ ඒ වගේ. ඒ වගේ හැම දේවකුලිකායකම ලොක්ෙක් ඉන්නවා. එයා හිතන්නේ මේ ලෝකෙ මගේ මේක නිට්ටයයි මේක සුභයි මේක ආත්මයි. ඉතින් බුදුරජාණන් වහන්සේක පාරට සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට අර සේරටම එදා උදේ කාපු කොළබොක්ක බඩේ ලියන්න පටන් ගන්නවා. බුදුහාමුදුරු කියන බෑ කියන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ කිව්වට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම තමයි මහණීක හැදී මේ ගැලේ ඉන්නවා කේසර කියලා උඩට සද්දන්ත කුලේ සිංහෙක්. ඒ සිංහව ගල් වෙනකට ලබුදියන් ඉඳලා ඇවිල්ලා එළියට ඇවිල්ලා හොඳට අතපය දිගහැරලා ව්‍යායාම ටිකක් කරලා ඈනුමක් කරනවා. කියලා සිංහනාදේ නදන තුන් සැරයක්. ඒ සද්දය ඇහෙනකොට කුරුල්ලෝ අහසට පනිනවා. බිල්වල ඉන්න සත්තු බිල් වලට රිංගනවා. වතුරේ ඉන්න සත්තු වතුරට පනිනවා. හැම කෙනාම දන්නවා දැන් ඊගාට අහුවෙන මොකා වුණත් කනවා. ආයෙ සිංහයාගේ නෑ අනුකම්පාව. ඉතින් ඒක නිසා මුළු සත්ත්ව ලෝකෙම හෙල්ලුම් කරනවා සිංහයා සිංහනාද නදනකොට. කොච්චරද කියනවනම් රජුරුවන්ගේ අත් කාලේ ඉන්න ඇත්තු ඒකෙන් ප්‍රධානියා තමයි මංගලහති රාජයා. එයා ඉතින් මොකටවත් හැලෙන්නේ නැති කෙනා. එයාගෙත් පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා උදේ කාපු කොළබොක්ක බස බස බස බස ගාලා එළියට යන්න හදනවලු. ආවොත් ඉවරයි කියලා. ආන් මේ වගේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කිව්වට පස්සේ කාට හරි උඹලෝ හිතාන ඉන්න ඔය කය අනිත්‍යයි දුකයි අසුබයි අනාත්මයි. ඒක තේරෙන්නේ ඊටාම කුඩා අංශුයි. ඊටාම කුඩා අංශුව ගත්තොත් ඒක අනිත්‍යයි කියන එක ඒකට කියන්නේ නන් ලෝකල් කියලා කියන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ ඒක නන් ලෝකල් එක තැනක නෑ ඒ තරම් වේගෙන් හෙල්ලෙනවා. හරියට සරසුලක් ගැහුවා වගේ. එක තැනක නෑ ඔය එකම අංශුවක්වත්. නිච්ච කියන භාවයට. සුඛයක් නෑ. මෙච්චර වේගෙන් නලියන දෙයක මොන සුඛයක්ද? ඒ වගේම සුබයක් නැහැ. ඒ ඒ අංශුවකට ගුරුත් විශිෂ්ට ගුරුත්වයක්වත් නැහැ. ශක්තිය. ඒ එකක්වත් අපි කියන්නේ නැහැ. එයාට තියෙන නিত্য න්‍යාය ධර්ම ටික. ඒ න්‍යාය ධර්මයේ වැඩ. ඒ නිසා හයිඩ්‍රජන් ගත්තත් හීලියම් ගත්තත් අංශු අතරින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පොසිට්‍රෝන ක්වැක් මොන දේ ගත්තත් ඔය එකකවත් නিত্যක් සුඛක් සුබක් නැහැ. නමුත් ඒක එකතු වෙලා හැදිලා ආවට පස්සේ මැනිකේ හරීම ලක්ෂණයි. එකතු වුණාට පස්සේ ඕක කඩලා බලන්න අපි කැමති නැහැ. ඒ නිසා අපි හරි කැමති සමත භාවනා කරන්න. මොකද සමත භාවනාදී gediy පිටින් එහෙම තියන ප්‍රේම කර කර ඉන්න පුළුවන්. සමතදී යන්නේ රූප ලෝකේ අරූප ලෝකේ. විපස්සනා වේදී ඕක කුණුවෙච්ච ලැබු gediy කරන් හතරමං හන්දියක ගැහුවා වගේ චක් ගාලා ගහපුවාම පේන්න පටන් ගන්නවා මෙන්න બોලේ නව දොරෙන් වැగిරෙන කාරදු. ඇහෙන් කබ එනවා නහයෙන් හොටු වෙනවා කනෙන් කංකරඬු ගලනවා කටෙන් කෙල වැක්කේන හැම හිලකින්ම වැක්කේන ඉතින් බුදුරජාණන්සේ කියනවා හරියට මැටි කලයක් අරගෙන ඇතට ඇතුළට අසුචි පුරවලා පිටින් පින්තාරු කරා වගේ අර ඇතුලේ තියෙන අසුචි කොහොමදත් වැగిරෙනවා එහෙම නැත්නම් කුණු මස් පුරවලා තියෙනවා ඉතින් මේකනේ අද අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉස්සරහම දාලාගෙන ඉන්නේ ඕනි බඩුවක් විකුණන්න ගෑණිගේ හෙළුව ඕනේ. ඒක බෑ. ලංකාවේ දෙකක් තියෙනවා. ලංකාව එක ගෑණිගේ හෙළුව දෙක බුද්ධ රූපේ. බුද්ධ රූපය දබෝ ඕනදායක විකුණන්න පුළුවන්. දෙකටම නිග්‍රහ කරනවා. දෙකටම නිග්‍රහ කරනවා. ඉතින් ඒ නිසා භාවනා කරනකොට අපි මේ සහලවන්නේ මොකද අපිට නික් එපා වෙන්නේ මොකද කම්මැලි වෙන්නේ මොකද නීරස වෙන්නේ මොකද අර සමස්තයක් වශයෙන් ගත්ත කය එක්ක පටවි ධාතුව අපි අරගන්න. සක්මන් කරනකොට පොළේ පටවි ධාතුවේ පටවි ධාතුවේ හැප්පෙනවා පේනවා. ඉඳගත්තාම වායෝ ධාතු සෙල්ලමක් යනවා. ආස්වාස ප්‍රසආස. එහෙම නැත්නම් තේජෝ ධාතු ආයෝ එක ධාතුවයි සාමාන්‍යයෙන් ශරීරේ ක්‍රියාත්මක ওই ධාතුවට හිත දාලා බලන්න අපි හිතන කිසිම දෙයක් කවදාකවත් වෙන්නේ මේක අනාත්මයි. ඉතින් අපි කියනවා බලන්නකෝ භාවනා කරපුවාම කිසිම දෙයක් හරියන්නේ නැහැ මොන විදියෙන්වත් කය තියාගෙන ඉන්න බෑ. මොන විදියෙන්වත් හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ. හිත අනේ අම්මේ පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ. පණින්නේ අත්ෙන් අත්තට කියලා නෙවෙයි. ඉතින් කාට හරි කිව්වොත් ඔය තමයි අනාත්මය කියලා බම්බු හනතු නිකයි නෝ මට භාවනා හරියන්නේ නැහැ කියලා මම මේ කියන්නේ කියලා. දැන් ඔක තමයි අනාත්මය කියන්නේ බාණ්ඩුවන්ට කරන්න බෑ හිත ඔහම තමයි. ඒක මෙහෙම මට කියලා දෙන්නකෝ ක්‍රමයක් මේ හිත නතර කරන්න. පිස්සු ඩබල් නේ. පිස්සු හොඳ ඒක තියෙන්නේ. උච්චර තමයි පටන් ගන්නකොටම පේනවා. ඔකයි භාවනා කරන්න ඕනේ නෑ. හිත දිහා බැලුවට හිටින්නෙත් නෑ. කය දිහා බැලුවට හිටින්නෙත් නෑ. මොනම මගුලක්වත් අපිට ඕන විදිහට හිටින්නේ නෑ. ඉතින් යෝගාවචර කියන කමටහනක කවදා හරි දැකලා තියෙනද බලන්න ඕකට චෝදනාවක් නැති කමටහන වார்த்தාවක්. ඕක තමයි චෝදනාව. මං ඉන්නකොට මට කය තියාගෙන ඉන්න බෑ. මං තියාගෙන ඉන්නකොට හිත තියාගෙන ඉන්න බෑ. මගේ හිත මේ ආනාපානෙම හිටින්නේ නැහැ නේ. පිම්බීමේ කිලිම හිටින්නේ නැහැ. හ්ම්. ඉතින් ඕම තීදි කරගෙන යන්න පුළුවන්ද? කොහොම කරන්නද අප්ප මම මේ ගෑනිත් අතහැරලා බදුවත් අතහැරලා තිලුත් අරගෙන මේ ආවේ හොනේ හිටු කියන දන හිටු කියලා. මේක උපවාන්ති දැයින දක්ෂ මිනිහෙක් නේ දැන් උපවාන්ති හරි ප්‍රසිද්ධයි නිසා උපවාන්ති ළඟට ආවනම් හිටු කියන දන හිටු කියලා තමයි ආවේ. දැන් මට උපවාන්තිත් එපා වෙලා තියෙන්නේ. කම දහනත් එපා වෙලා තියෙන්නේ. මේ කෑමත් හොඳයි. මේ හෝල් එකත් හොඳයි. මේ භාවනා කරන්න අඩු ගානේ අයන්න කියෝපු එකෙක්. නැත්තම් ඒ කියා. මේ වැඩේ හරියට යන්නේ නැහැ කියන එක තීරුම් ගන්නවා. මේ වැඩේ කිව්ව පළියට වෙන්නේ නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඕකේ ඒත්තු ගන්නඳ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වෙච්ච දවසේ කියන බුලේ පටන් ගන්නකොටත් ඕක ඕකම නේද පිළිගත්තේ නැහැ. දැන් පිළිගන්නවා හිත කොහොමඩක්වත් කී කර කරන්න බෑ. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ දවසක කන්දක් උඩට නැගලා. ඔය හොඳට විවේකීව ඉන්නකොට නිකමට බුදුහාමුදුරුගේ හිතට ආවලු අනේ මේ රජ්ජුරුවෝ බදු ගත්තට ගමන්නේ මේ දුප්පත් මිනිහ හම්බ කරන දේ බදු අරගත්තට පස්සේ උට රැයට කණ්ඩක් නැහැ. ගෑණීට කණ්ඩක් නැහැ. මේ රජ්ජුරුවන්ට බැරිද අහිංසකයන්ගෙන් බදු ගන්න උතු ඉන්නේ කියලා. එතකොට පිටිපස්සෙන් සද්දයක් කළකලු ඕක තමයි මං කිව්වේ ගිහිගේ අතාරින් නැතුව හිටියනම් රජකම් කරන්න තිබ්බ ජොලියට හොඳ රාජ්‍යයක් හදන්න තිබුණානේ. දැන් උනත් පමන්නේ යන්ද. බලනකොට මාර මාසියා. මේ බුදුහාමුදුරන්ට අපි වගේ නිකම්ම නිකන් නරපණුවන් යන කුමන කතාවක්. බුදු වුණාට පස්සෙවත් මාරයට විලිලැජ්ජාවක් නැහැ. බුදුජානන්සට ඇවිල්ලා කියනවා ඔක තමයි මං කිව්වේ ගීගේ අතාරින්න එපයි කියලා රජකම් කෙරුවා නම් ෂෝක් ආදර්ශවත් රාජ්‍යයක් හදාගෙන දැහැමෙන් සෙමෙන් රජ කරගෙන ඉන්න තිබ්බනේ කියලා. ඇරලා බලනකොට මාරය. අපි හිතනවාද මේ හිතු කියනකොට හිත හිතුයි කියලා. අපි හිත වැත්තක දාන්නකෝ මේ කය භාවනා කරන්න ගියේ එක එක සතුටු නැණි තමන්ගේ කය ගැන. ඉඳගෙන ඉන්නත් බෑ හිටගෙන ඉන්නකොට හිට ගන්න කියනවා හිට ගන්න ගම ඒකත් බෑ කියනවා. මේ මම පොඩි කාලේ මම කුඹුරු වැඩ කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔය කෙඩිටින් කරන්න ගියාම විනාඩි 15ක් මාච් කරනවා විනාඩි 5ක් රෙස් කරනවා විනාඩි 15ක් මාච් කරනවා විනාඩි 5ක් රෙස් කරනවා හැන්ද වෙනකොට ඇඟ රිදිල්ලක් රිදෙනවා කියන්නේ පළවෙනි දවස් තුනේ කුඹුරු කොටන්න ගියත් ඒ ඊටත් අමාරුයි නිකන් ඉඳගෙන ඉන්නකොට ඒ කුඹුරු කොටනවට වැඩි කෙඩිටින් වල මාච් කරනවට වැඩි මේ නිකම්ම නේතෝ කවුරු හරි කණ්ඩ ගෙනත් දෙයි කවුරු හරි බොණ්ඩ කරනත් දෙයි එයා කන්ඩිෂන් කරලා තිය අතක් පිට අතක් තියන් නිකන් හිටපන් බුදුම් මේ එච්චර අමාරුවක් නම් ඇත්තේ කාය ගැන හොයන්න ගියොත් ඔච්චර තමයි ඉතින් අපි හිතනවා නෑ මේක මේ මෙයාට හොඳ ෂෝක් එකකට භාවනා කරනවා මට තමයි මේ කය මගේ කය තමයි අප්සෙට් එක දෙන්නේ මේකේ රොමැටික් පේන් තියෙනවද දන්නේ නෑ මේ කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි වෙලා දන්නේ නෑ බ්ලඩ් ෂුගර් නැන්දන ඇහගෙන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කිල්ල ડોක්ටර් හම්බෙලා ඉන්න. ඇයි ඒ? වෙනද නැති විදිහට නිකන් ගිටිනස් වගේ දැනෙනවානේ. වෙනද නැති විදිහට නිකන් ඉෂිකක්මක් වගේ දැනෙනවා. දරාගෙන ඉන්න බැරි නේ දරාගෙන නම් ඉන්න පුළුවන් සපෝස් ඉන්සස් අඩු ගානේ කිල්ල නිකන් අන්තභාගයටවත් එනවා දන්නේ නැහැ නේ ස්වාමීන් නිකන් චෙක් එකක් දාගෙන ඉන්නම් කියලා. ඊළාව ගම ඔක්කොම ලෙඩ ඉවරයි. අර හදාගත්ත සමාධියත් ඉවරයි. සියරම ඉවරයි. ඒ මොකද පේන්නේ ඔක්කොම টොප් එකට භාවනා කරනවා මම විතරක් නලියනවා. ඒක නිසා මේ කයට තියෙන ආසාව සමූහයක් වශයෙන් අපි සාකච්ඡා කරනකොට ඕකට නැගිටින්න බෑ. අපි දන්නවා කොයි එකකටත් නව දොරෙන් කාරළු වැగిරෙනවා. කොයි එකක් තින්නේ කනගාටුවෙන්. ඉතින් ඒ කනගාටුවම ජොලියක් වෙනවා. දැන් ඔක්කොටම හොරි තියෙනවා නම් සොරි කියන දෙයක් නැහැ නේ. ඌටත් හොරි මටත් හොරි තිබුණා සොරි කියන්නේ ඉතින් මට විතරක් හොරි නම් තමයි සොරි භාවනා කරන්න ගියාම සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ සහ වැඩ කරනකොට කවුරු හරි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා නම් හැම කෙනාටම තියෙන එකම දරන්න බැරි දුක. ඒ මොකද? gederin දැදි කයර නෙවෙයි හිත දාන්නේ. ටෙලිවිෂන් එකේ ඕක නැහැ. රේඩියෝ එකේ ඕක නැහැ. වෙන මොනවා හරි සූස්තියක හිත යොදාගෙන ඉන්නවා නම් ගංජා තුරුට්ටුවක් ගැහුවා නම් නැත්නම් ඔය ඩ්‍රග්ස් ටිකක් ගත්තා නම් ඔය මැනික් කැටයක් කියලා ඉතන ගලක් අරගෙන උදේ වෙනකම් බලබලා ඉන්න ඕළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කාට හරි ඕන නම් භාවනා හරියන්නේ නැත්නම් පොඩ්ඩක් ගංජා ටිකක් ගන්න. ගාලා මැනික් කැටයක් වගේ ගලක් අරගෙන බලබලා ඉන්න උදේ වෙනකම් ඉන්න පුළුවන්. ඔය ඔච්චර නටන්න ඕනේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔය බීම જાතියනේ සර බීම જાති. පොඩ්ඩක් ගැවුවට පස්සේ ඉවරයි. මොකද එතකොට හිත කොහොමඩක්වත් වර්තමානයේ නැහැ මදේට පමාදයට හේතු මේ මදේ පමාදේ නැතුව වර්තමානට හිත ගත්ත ගමන් මේ ශාරීරිය දෙන වද දඬු කන්දේ ගැහුවා වගේ කටු බෙරේ පෙරළුවා වගේ කුරුතර තීලන ගැහුවා වගේ ඉතින් ඒක නිසා එදාට විතරයි ඒ කියන්නේ මේ කායේ කායානුපස්සී කියලා කියන්නේ බුදුරජාණන් නිකමට නෙමෙයි මේ කායේ කායේ කියලා දෙසරයක් කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදසි පල්ලංකං ආපුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ සතෝ වාසසති සතෝ පසසති මේ විදිහට කයේ කය අනුව බලන්නේ කියලා කියනවා මේ කය කියන්නේ සමූහයක් විදිහට බලන්නේ කියනවා මේ කයේ කිසිම තැනක ඒකකයක් කියලා එකක් නැහැ කිසිම දැනක ඒකකයක් කියලා. මේකේ තියෙන්නේ සමූහයක් වශයෙන් පෙනී හිඳලා කෘත්‍යයක් කෙරුවට මෙතන තියෙන කලාපයක්. දේවල් එකතු වෙලා තියෙන. භාවනා කරනකොට අර සමස්තය බිඳෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක විනිභෝග වෙන්න පටන් ගන්නවා. මේක කලාපයක් බව තේරෙනවා. මේකට විතර බය නැහැ කවුරුවක්වත්. මේ gediyak පිටින් මම ගෑණියක් මම පිරිමේ කියලා හිතාගත්ත මේ දේ අඩු ගානේ පටවියාපෝ තේජෝ වායෝ කියලා හතරකින් හැදිලා කියනවා. එහෙමත් නැත්නම් අඩු ගානේ නාම රූප කියලා දෙකට කැඩෙනවා. එහෙමත් නැත්නම් දෙතිස් කුණ පිට කැඩෙනවා. මේ විදිහට මේක කඩලා දක්වන එක මේ තමන් අතිශයින්ම ප්‍රේම කරන කය මේ විදිහට කඩලා බලනවයි කියන එක ආධ්‍යාත්මික සියදී නසා ගැනීමක් කියලා තමයි කියන්න දෙන්නේ. epistemological suicide. මේ තාම ප්‍රේම කරන තමන්ගේ කය මේ විදිහට කැඩෙන කැඩෙනවා. කඩන හැටි බලන් යෙදෙන යෙදීම අපේ මරණය ඉස්සරහට ගන්නවා. අන ආධ්‍යාත්මිකව බලනවා මම මැරිලා. මොකද මේකට වෙන්නේ? එහෙම නැත්නම් යතා ඒතං තතා ඉදං යතා ඒතං තතා ඉදං මලබිනියක් ළඟට ගිහිල්ලා ඒක කොහොමද මේකත් ඒ වගේ මේක කොහොමද ඒකත් ඒ වගේ කියලා හිතනකොට සාමාන්‍ය කාම භෝගය හිතන්නේ මේ මනසට පිස්සු කියලා මේ මිච්චර ලස්සන උපයාගත්ත manussකය විනිභෝග කරලා බලනවා කපල කොටලා බලනවා කපල කොටලා බලන්නම මේක පිළිබඳ ප්‍රේමේ තියාගන්න බැරි වෙනවා එනිසා ඒකට ඩිස්ටන්ස් එකක් ගන්න වෙනවා පොඩි දුරස්ත වීමක් ගන්න වෙනවා. මේක කියනවා සර්ජන්ලට ඔපරේෂන් එකක් යාට කරන්න බෑ ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගත්තේ නැත්නම් patient ගේ. patient මිනිස්සෙක් කියලා ගත්තොත් කපන්න බෑ. එයා ඔබ්ජෙක්ට් එකක් ඒක ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගත්තට පස්සේ තමයි කපන්නේ. ඒ නිසා කවදාකවත් සර්ජන් කෙනෙකුට තමන්ගේ දරුවා ඔපරේෂන් කරන්න දෙන්නේ නැහැ. අම්මා ඔපරේෂන් කරන්න දෙන්නෙත් නැහැ කරන්න බෑ. අන්නේ වගේ මේ කය පිළිබඳව කය අනුව බලන තමයි සතිය කියන ඩිස්ටන්ස් එක අපි අරගන්නේ. මම කීම කයේ මොකක් හරි කොටසක් අරගන්න හුස්ම. වම දකුණ පිම්බීම හැකිලිම ඉඳගෙන ඉන්න හැටි ඕක දිහා බලන්න ඕනේ අනුන්ගේ දෙයක් වාගේ. ඒකට බුදුරජාණන් කියන්නේ පරතෝ සංකල්පයෙන් බලන්න කියන. පරතෝ සංකල්පයසලා හතරක් පිස්සර කරනවා. අනිච්චතෝ තුච්චතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ. තමන්ගේ කයම තුච්ච දෙයක් විදිහට බලන්න කියනවා. අසුචියෙන් පිරිච්ච ගූ කලයක් වගේ. අසුචි කලයක් වගේ. නැත්නම් රිත්ත දෙයක් මේක ගන්න මොනම හරයක්වත් නැහැ. මැරලා දවස් ගාණක් ගියාට පස්සේ ගන්තත්තාරා. තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ මේ කිසිම ආත්මයක් ඇත්තේ නැහැ. පරතෝ. ඉතින් මට අයිති නැහැ. දැන් මෙච්චර ආසාවෙන් ඔක්කොම මගේ වස්තුව ගහන්න මට අයිති නැහැ කියලා මෙන්න මේ කය පිළිබඳව මෙන්න මෙහෙම නැතුව බලන කෙනෙකුට විතරයි මේකේ මැස්සෙක් ඇහුවොත් බය හිතෙන්නේ. මේකේ කුරුලෑවක් ආවොත් බය හිතෙනවා. කිස් ගහක් කිදුනොත් බය හිතෙනවා. හැමරලි වැටුනොත් බය හිතෙනවා. ඒ මොකද මේ gediy pitima මගේ ටීක කොහොමද මේ මට ඕන නැති දේවල් වෙන්නේ කියලා. නමුත් කවදා හෝ මේක අනිත් අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියලා බැලුවොත් අපිට තේරෙනවා මේ කය ලබන්න අපි ගියාත්ම කොච්චර පිං කරාද මොකට ඊයේ මේ ආර්ය පරිශ්‍රණේට පරිශ්‍රණාගාරයක් තමයි මේක අපිට පුළුවන් ද පිට කෙනෙක් මගේ කය දිහා බලන්න වගේ බලන්න ඒකට තමයි choiceless awareness කියලා කියන්නේ ඒක තමයි සතිය කියන්නේ සතියෙන් බලන හැම වෙලාවෙම කය දිහා බලන්න බලන හැම වෙලාවෙම පේනවා ඒ කය මතින් එන්න තියෙන සියලුම ආතති සියලුම අසහන නැති මේ කයට එන්නේ අපි මේ කය කියන රූපෙට එන්නේ කාමයේ අයින් කරලා කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරලා රාම සංඥා මේ කයෙන් ප්‍රතිස්ථාපනය කරලා මේ කයට හිත දානවා. දැම්මට පස්සේ මේක හොඳට බලාන හිටියොත් මේකේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ එක විදියට නැවත නැවත මතුවෙන. මතුවෙන මතුවෙන හැම වතාවෙම අලුත් එකක්. ඉස්සලා ආස්වාසය වගේ නෙවෙයි පස්සේ ආස්වාසය. ඉස්සල් ප්‍රසවාසය වගේ නෙවෙයි පස්සේ ප්‍රසවාසය. ඉස්සලා පිම්බි වගේ නෙවෙයි දෙවෙනි පිම්බීම. නමුත් අපි බලන්නේ එක වගේ ව්‍යං කියලා හිතාගන්නේ. ඉතින් බලාපොරොත්තු සුන් වෙනවා. මේක අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න තමයි කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. කායේහි කය අනුව බලන සුළු මේක සමස්තයක් මේ. උඹට ඕන විදිහට හිතින්නේ නැහැ. මේ එක එකාන්තු වැඩ කරන්නේ ඒ වගේ ධර්මතානෝ දහම් ධාරේතිති ධම්මෝ. ඒවට කියනවා භාව ස්වභාව ගති කියලා. ඒක වැඩ කරන්නේ ඒකේ ස්වභාවයට. ඒක වැඩ කරන්නේ ඒකේ භාවයට. ඒකේ ගතියට. ඉතින් කොහොමද මං ඉඳගෙන හිටපන් කිව්වට එයා ඉඳගෙන ඉන්නේ කොහෙද? බෑ ඉන්නේ නැහැ. ඒ ඉන්න බැරි බව පිළිගන්නේ නැත්තේ කය පිළිබඳ තියෙන ආශාව නිසා. කය කියන්නේ මේ gediya පිටින් එක පිළිබඳ තියෙන ආශාව නිසා. අපිට පුළුවන් නම් මේ කය විනිභෝග කරලා බලන්න. කපලා කොටලා බලන්න. එහෙම නැත්නම් ඇනලයිස් මේ පිටි ගහලා බලන්න. ඒ බැල්ම තමන්ම තමන්ගේ කය පිළිබඳව බැල්ම මරණය ඉස්සරහට අරගෙන මේ සම්මුති මරණය එන්නේ ඉස්සරලා ක්ෂණික මරණයක් දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක පිළිබඳව මේ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් මරණේ නැත්තරම හිත හිතා උස්ම කුස්ම පාස මරනවා. පය තමන තමන වාරය පාස මරනවා. අපි ක්ෂණික ක්ෂණික වශයෙන් මෙරි මෙරි උපදිනවා කිය කිය හිටියොත් එයා පූර්ණ සත්‍යයෙන් ගත කරන්නේ. ඒ ගත කරන කෙනාට ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මානයක් ඉන්නේ නැහැ. මේක නිතර මෙරි මෙරි උපදින්නේ. ඒ නිසා එයාගේ ජීවිතය ලස්සන වෙනවා. නිතරම මේ කයෙහි බිඳි බිඳි යෑම, මෙරි මෙරි යෑම වෙනස් වීම දැක දැක ඉන කෙනාගේ හිත කවදාකවත් කුසීත වෙන්නේ නැහැ. ඒක රාගයෙන්ෙත් නැහැ, ද්වේෂයෙන්ෙත් නැහැ, පුදුම ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒසා නිට්ටර්ම මරණය සිහිපත් කරන එක නා ලස්සන ජීවිතයක් ගත කරන ලස්සන ජීවිතයක් ගත කරපෙකන ලස්සනට මැරෙනවා. මරණය අමතක කරලා මේ රට රාජ්‍ය අල්ලන්නයි කාමෙටයි පංච ඉඳුරම් පිනවන්නයි යන්නේ කනට මරණේ බයටම පුදුම බයයි. මතක් වෙනකොටත් කැමති නැහැ. ඒ නිසා ඒක පැත්තකට දාලා පුළුවන් තරම් කාමසේවනයේ ඉන්ද්‍රම් පිනවීම ගත කරපුවාම එයා බරක් වෙනවා පරිසරයට. එයා බරක් වෙනවා වෛලජ්ජාවට. එයා බරක් වෙනවා ආචාර ධර්ම වලට. අන්තිම මරණකොට අන්තිම දුකටපත් වෙනවා. ඒ නිසා අමෘතයට යන්න නම් එකපාරයි තියෙන්නේ මෘතේ හරහා යන්න ඕන. යම් කෙනෙකුට නොමැරි ජීවත් වෙන්න දැනගන්න ඕන නම් නිටතරම මැරෙන්න අරින්න. මරණය තමයි ඒකායන මාර්ගයේ අමෘතයට. බුදුනාසේ දේශනා කරන යම් කිසි කෙනෙක් අමෘතය කල්පනා කරනවා නම් මේ චන පාත්‍ර වශයෙන් හැම චිත්තක්ෂණයකම වෙනස් වෙන හැටි, මැරෙන හැටි දකිනවා නම් වෙල්ඩි ලාම්පුව වගේ හිත. මොනම දෙයක් අත්‍යපේක්ෂා කරන්නේ මැරෙනවා ඒක එහෙම තමයි. ඒක ඊගා චිත්තක්ෂණෙට ලෑස්තියි. ඊගා චිත්තක්ෂණෙත් ලෑස්ති. දරුවගෙත් ඒක වෙනවා දකින්න ලෑස්ති. අම්මගෙත් ඒක වෙනවා දකින්න ලෑස්ති. ගහේ කොළිමුත් ඒක වෙනවා ලෑස්ති. ඉරහඳ තාරකාවලත් වෙනවා දකින්න ලෑස්ති. එවනම් යන ඉතරම ඉන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ජීවත් වෙන මනුස්සයාගේ ජීවිතේ ලස්සනයි. මරණය ලස්සනයි. ඒක නිසා මේ කය කියන එක පිළිබඳව මරණය අමතක කරලා මේක සමස්තයක් වශයෙන් කුඤ්ඤ කරගෙන ඒක වටේ තමයි අපි අපේ ජීවිතය හදාගෙන තියෙන්නේ. අපේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඒ නිසා අපිට භාවනාවේදී මේ කය පිළිබඳව මේ මෝහේ තියෙන තාක්කල් අපිට වීරියක් ගන්න බෑ හිතට. මේ කය රිදී ඉද්දන්නේ නැහැ, කොලෙස්ටරෝල් වැඩේ ඉද්දන්නේ නැහැ. ගිඩිනසේ ඉද්දන්නේ නැහැ. ෂුගර් නැගී ඉද්දන්නේ නැහැ. නිසා කය ගැන පරිස්සම් කරලා භාවනා පොඩක් පැත්තකින් තියෙනවා. අනුയോഗමන්වාය මේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යකාරය කරලා බෑ අප්පා. අමාරුයි. නැද්ද ක්‍රමයක් මේ මේ ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ කිලිම්ම ගිහිල්ලා නිවන් යන්න. කෙටි කෙටි ක්‍රම. හයියෝ. නිතරම අහනවා මේ කෙටි ක්‍රමයකින් නිවන් ලබන්න. ඉතින් අපි යුනිවර්සිටි ඉන්නකොට කියනවා ඇත්තටම ෂෝට් කට්ස් තියෙනවා. ඒ ෂෝට් කට් එක සාමාන්‍ය කට් එකට වඩා පොඩ්ඩක් දිගයි. හැම වෙලාවෙම අපි වැඩේ ෂෝට්කට් වෙනවා. මොකද මේ බිත්තරේ පොඩි වෙයි කියලා බයයි. මේක අරසා කරගෙන තමයි ඔක්කොම බණ බාන. ඉතින් ආතප් අනුയോഗ වෙන්නේ නැහැ. මොකද මේ මැසික් වහපු ගමන් මට ඔක්කොම ඉවරයි. ඔය මයිකල් ජැක්සන් ඉන්න කාලේ එයා යනකොට ડોක්ටර්ලා පස් දෙනෙක් ඇවිදිනවා. කුරුලාවක්වත් ආවොත් ජීවිත තර්ජනයක්. ඒ පස් දිනාට අමතරව වහාම ස්පෙෂලිස්ට් කෙනෙක් ගෙන්නගෙන තමයි සංගීත සම්දර්ශයට යන්නේ. කුරුලෑවක්වත් වෙන්න බෑ. ඉතින් අපේ කට්ටියක් දතක් කැරෙනවට ඔළුව කළු වෙනවට හැම රැලි වෙනවට කැමති නැහැ. ඉතින් භාවනා කරන්න ගියාම ඕටි කර කර ඉන්න බෑනේ. නිසා භාවනාවට කැමති නැහැ. සාතච්ච කිරියාව හැමදාම නිතරම භාවනා කරන්න බෑ මේ කයට පිළිදැඟුම් කර කර ඉන්න eBay. ඉතින් ඒක කරගන්න බෑ. පදානාය දීර්ඝ ගමනක් යන්න බෑ මොකද යනකොට කය නාගේනවා. වෙනස් වෙනවා. වෙනස් වීම දකින්න කැමති නැහැ. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති කියලා. කයේ යම් අංශුවක් අරගෙන ඒ අංශු දිහා බලාගෙන හිටියොත් ඒකට භාවනා කරන්න ඕනේ නෑ මේ. ඒ අංශු වෙනස් වෙන බව දකින්න. සතිය තිබ්බනම් එච්චරයි. ඒකට ඉඳ ගන්න ඕනේ නෑ. ඒකට මේ සක්මන් කරන්න ඕනේ නෑ. ඔර සුදු ඇඳගෙන මෙතෙන් දෙන්න ඕන කමක් නැහැ. පටන් ගන්නකොට ඒ ඔක්කොම දීලා සතිය පුරුදු කරාට පස්සේ පේන්න ගන්නවා. මේක දැක්කට පස්සේ නොදක ඉන්න බෑ. මේ වෙනස් වෙන බව දැක්කට පස්සේ කවදාකවත් නොදක ඉන්න බෑ. දකින්නකොට මේක වෙනස් වෙනකොට පේනවා. ඉස්සෙල්ලා අපි දකින්නේ ආනාපාන වෙන්න පුළුවන්. නමුත් මයිලක වාඩි වෙලා ඉන්න එක නම් බිම්බි මෑගිලින් වෙන්න පුළුවන්. දෙන්නම දකින්නේ එකමයි. මා අරමුණ මාරු කරුවයි කියලා වෙනස් වීමේ වෙනසක් වෙන්නේ නැහැ. ඉඳගෙන හිටියද හිටගෙන හිටියද බුරුම් භාවනා ක්‍රමෙද සිංහල භාවනාව මොකක්වත් වෙනසක් නැහැ. ආරම්භයේදී වෙනස්කම් තියෙනවා. මෙන්න මේ විදිහට මේ දේ වෙනස් වෙන සුළු ගතිය දැක ගන්න බැරි අපි ඒ තරම්ම නිත්‍ය සංඥාවේ ඉන්නේ. අපි ඉන්නේ මේක හෙල්ලෙන්න පෙරලෙන්න බෑ මේක තියෙනවා. ඒ නිසා කවදා හෝ කාට හරි අවශ්‍ය නම් ආතප්පමන්වාය අනුയോഗමන්නාය සාතච්චමන්නාය ප්‍රධානමන්වාය කරන්න මේ කය පිළිබඳ ආසාව සලකා බලන්නේ කියන. ඒක කියනවා මේ විදිහට අපි සතිය පටන් ගන්නකොට ඔච්චර වවුනේ කරන්නේ අපි කොහොම හරි කරලා අරමුණට හිත දාලා ඒ අරමුණ වෙනස් වෙන ටික බැලුවත් ඇති. ඔච්චර ලොකු දේවල් නැතුව. ඊට පස්සේ ගිහිල්ලා මේ ඉන්ද්‍රිය ධර්ම හැදෙන වෙලාවක් තියෙනවනේ. සති, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එතෙන් එනකොට යාට තේරෙන්න පටන් ගන්නවා දැන් පැලේ මුල් ඇදලා කොළ දාගෙන හැදෙනවයි කියලා. ඉතින් එතකොට තේරෙනවා මේ ගිහි ජීවිතයත් එක්ක පෞල් ජීවිතයත් එක්ක දැන් ඕක උරස් වෙන්න පටන් ගන්නවා. ඒක ඉන්නේ ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ. ඉතින් හිතනවා මේ වැඩිගෙන ඉන්ද්‍රියයන් දිගින් දිගටම බාධාවකින් තොරව දිගට කොහොමද වඩන්නේ කියලා. ඒකට කියන්නේ ඉන්ද්‍රයන් කොහොමද තීක්ෂණ කරන්නේ කියලා. ඒකෙදී බුදුරජාණන්සේ දේශනා කරපු කාරණා නමයක් නවහාකාරේයි ඉන්ද්‍රියානි තික්කානි භවන්ති කියලා තමන් හදා වඩාගත්ත මේ ඉන්ද්‍රිය තව දුරටත් ඉදිරිපත් කරගන්න අටුවාචාරින් වහන්සේලා කාරණා නමයක් පෙන්ලා දීලා තියෙනවා. ඒකේ මුල් ටික තමයි ඔය සද්ධාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සක්කච්ච කිරියාය සම්පාදේති විදිහට ශ්‍රද්ධාවෙන් මේ මම හදාගත්ත ඉන්ද්‍රිය ටික දිගට කරගෙන යනවා. සාතච්ච කිරියාව හැමදාම නියමිත වෙලාවෙ කරන්නේ. සක්කච්ඡාකාරයෝ බොහෝම ආදර ගෞරවයෙන් කරන්නේ. මේ ආවට ගියාට සයිට් මේ part time job එකක් වගේ සයිඩ් ලයින් එකට බෑ. අන්න ඒක එකක් තියෙනවා කායේච ජීවිතේච নিরপেক্ষතාව පට්ටපේති කියලා. තමන්ගේ ජීවිතය පිළිබඳ හෝ කය පිළිබඳව අපේක්ෂාව අයින් කරලා දාන්න. දැන් අර වැඩෙන ඉඳුරන්ට අනුග්‍රහය පිණිස කයර සහ ජීවිතේ තියෙන ආසාව අඩු කරන්න ඕනේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ අපි පොල් පිට පදිනා වගේ මේ පැත්තේ යට යනකොට මේ කුඩ යනවා මේක පදිනකොට මේ කුඩ එනවා. කය ආසාව තියෙනවනම් Brahmacharya කැඩෙනවා. Brahmacharya තියෙනකොට කයර තියෙන ආසාව නැති වෙනවා. ඉතින් අපි සමජීක ජීවත් වෙනවා කියමු පවුලක. ඉතින් අපි අපේ කය පිළිබඳව ආසාව පුද්ගලිකව අයින් කරත් අපි පවුලේ අයයකට කැමති නැහැ. සමිතිය අය කැමති නැහැ. මේ ආණ්ඩුවත් කියනවා එහෙම වෙන්න දෙන්න බෑ. ඒක ඉන්ෂුරන්ස් වලට හොඳ නැහැ. එනිසා ඔයා කොහොමරි මෙඩිකල් චෙකප් යන්න ඕනේ. ඒකයි බුදුරජාන්සේ කියන්නේ එතෙන්ට වෙනකොට කැලේට රිංගලා නිකන් හිටපන්. ඔය මොකාවත් කරන්නේ උඹට සුබ සිද්ධිය පිණිස නෙවෙයි උඹ බයට කරන්නේ. බයට දැන් අපි හොඳම දක්ෂ කෙනෙක් ඉක්මනටම ගිහිල්ලා ස්පෙෂලිස්ට් කෙනෙක් දැම්මට පස්සේ හරි අපි වැඩේ අපි කරයි කියනවා. ස්පෙෂලිස්ට් මොකද කරන්නේ? නායෙන් බටයක් දානවා, බඩට අනිනවා, කූරක් ගහනවා, කට ඇරලා පොනවා. ඉතින් අපායට ගිහලා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේ කරලා දින්නේ ඔක්කොම. ඉස්විතාලේ පොඩක් ගිහලා බලන්නකෝ. අන්තිමට ලියනවලු සියලු වෙදකම් කරලා ලෙඩ අමලා හැබැයි අපායදී කරන්න දෙයක් නැහැ කියලා ලියනවලු. ටයිම්ස් මැගසින් එක තිබ්බේ. ගෙදර කට්ටිය කියන්නේ අපි හරිනේ. අපි මෙහෙදිම යමපල්ලට බාර දීලා තියෙන්නේ. ඔය එකෙකුට ඔක්ක මෙහෙක නිවන් දකින්න ඕනකම නැහැ. පවුලේ උන්ට. පවුලේ උන්ට ඕනේ බුණ්ඩ බැනුම් අහන්න වෙනව නැත්තම්. ඒ නිසා කාට හරි බාහිර දෙන්න එකයි. බුදුරජාණන් වහන්සේ මොකක් කරන්නද උගව කැලියකට ඵලයල්ලා. ගහක් මොනකට ඵලයල්ලා. ශූන්‍යාකාරගත වෙයල්ලා. මොකද කවුරු හරි ළඟ ඉන්නවනම් අපි පාච්චල් වෙනවා බොළඳ වෙනවා. අපිත් නිකන් බය අඩු වෙනවා. කවුරුත් නැත්නම් මොනව කරන්නේ? ওই මැරලා යනවා. යුද්ධෙදි මොකද වෙන්නේ? උනාටෝකදී මොකද වෙන්නේ? සුළුසුළුකදී මොකද වෙන්නේ? ඉන්ෂුරන්ස් කාර්යය ඇවිල්ලා අපිට උදව් කරනවා. මොකාටවත් බෑ. ඒක නිසා වහකණ්ඩත් බෑ දෙන්නෙක් එක්ක. ඉතර හම්සු කෙනෙක් කියනවා ඔබට ඕනේ නම් කායේ ජීවිතයේ චානපෙක්කතාව ඔබට පීති කියන එක දැනගන්න අත්වල බඳගෙන පීනන්න බැරි බව තේරුම් ගනින් කියලා. දීපාරක් කපානේ යනකොට තව කෙනෙක් කරටක් දාගත්තොත් පීනන්න බෑනේ. තනි කඹේ යනකොට කරටක් දාගෙන යන්න බෑ. ඒ වගේ මේ ආධ්‍යාත්මික ගමනේ යනකොට පෞල් පන්සල් බෑ. ඉතින් ඒක සම්මත සමාජයට විශාල අභියෝගයක්. සම්මත සමාජයේ තියෙන මේ ඔක්කොම එකතු වෙලා ඒ හදාගත්ත නීති පද්ධතිය තුළ යන. භාවනා කරනකොට උතෙන්ට යනකොට කාය සහ ජීවිතේනේ අපේක්ෂාව අතහැරලා යන්න ගියාට පස්සේ එයා සිව්සයිඩ් බොම්බ කෙනෙකුට එක්ක විතරයි සංසන්දනය කරන්න පුළුවන්. බොත්තම දත කරගත්ත ඉවරයි. ඉතින් සමහරට බුදුම ආසාවක් තිබුණා ඒ කාලේ මේ ප්‍රභාකරන් ගැන. ඌ හැදුවනේ ලක්ෂ දහස් ගණන් මිනිස්සු වත්තම දත කරගත්ත ඉවරයි. අපි කිව්වට එක එක කරනවද බලන්න. කාටරි කිව්වොත් මේ උඹ මට ඔච්චර ආදරේ නම් මේ වාටික කලමැරියන් කියලා පිස්සු. එක එක කරන්නේ. බුදුරජාණන්සේ අපිට ඒක කරලා පෙන්නනවා. ඔබට නිවන් දකින්න නම් නිවන් දකින්න ඉස්සර මේ කයේ ජීවිතයේ ආතාව තැරපන්. ඒ මොනින්ද ජී කියලා ඉන්දියාවේ කෙනෙක් එක මම ඉස්ලාම රිට්‍රීට් එක 1977 පාතිමා රිට්‍රීට් එකදී ආ කිව්වා මේ භාවනා කරලා කරලා කරලා වේදනාව විඳලා විඳලා මරණ වේදනාව හා සමාන වේදනාවක් විඳ දවසේ පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ කියන්නේ. එතෙන්ට යනකම්ම අපේ ඉවසීමේ ශක්තිය ගෙනියනවා. ඒකම මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. විපස්සනා ඥානයක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා බරපතල වේදනාවක් එනවා. ඒතරේ වේදනාව ළඟට ගිහිල්ලා ආපහු ආවොත් වේදනාව විතරයි විපස්සනා ඥානෙ නෑ. වේදනාවට උඩින් බැලලා ගියොත් නැත්නම් වේදනාව පහු කරගෙන ගියොත් විපස්සනා ඥානයක් අතගාව. පුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මහදී සාඩුගේ ගෝලයා මං ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේ භාවනාවේදී දුකක් ආවනම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්න එක විපස්සනා ඥානයක් කිට්ටු කරලා තියෙනවා. ඒකට කාය ජීවිත අපේක්ෂාව තිබුණොත් කරන්න බෑනේ. ඒ නිසා කය පිළිබඳව මේ ඇති වෙන වෙනස උගෝදෙනෙක් දකින්නේ නාස්තිකවාද උච්ඡේදවාද විදියට. බුදුජානනාංශයේ වචන හතකින් බණිනවා. නාස්තික උච්ඡේදවාද අරස රස අපගබ්බ අකිරේවාද කියලා. ඔබ හන්දේ මේ ලස්සන මනුස්ස ජීවිතවලට මොනවද මේ උගන්වන්නේ? නිකන් එන්න උගන්වනවා. කඩාබිඳ දෙමිය උගන්වනවා. ගබ්සා වීමක් ගැන උගන්වනවා. කිසිම රසක් දන්නේ නැති මිනිහෙක් කියලා. දැන් බුදුහාමුදුරුව ආවත් ඔයගොල්ලොත් ওই චෝදනා ටිකම කරමු. ඒකයි එන්නේ නැත්තේ මේ කාලේ. දැන් පාරායින්ට ඇවිල්ලා ඉන්නේ බුදුහාමුදුරුව ආපහු යන්න. ලංකාවට ගිහිල්ලා බලන්න හැමදැනම දැන් ඉන්නේ පාරායිනේ. බස් එක එනකන් ඉන්නේ. මොකද මේගොල්ලන්ට කිව්වට මේගොල්ලන්ට ඕනේ කාය ආසාව විතරනේ. බුදුහාමුදුරුව පිළිබඳ ආසාව නෙවෙයි තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න ගිය කෙනා මේ කරන වැඩි. ඒ කියන්නේ මේ කාය ජීවිත নিরপেক্ষව එක චිත්තක්ෂණයක් හිටියක්. ඒක චිත්තක්ෂණයක් උත්සාහ කරත් දෙයියොත් වඳිනවලු බ්‍රහ්මයන් වඳිනවලු මේ මිනිස්සුયો මේ කරන්නේ තමන්ගේ කය පිළිබඳ උපරිම ගවේෂණයක් කරලා මේ සමස්තයක් වශයෙන් කයේ තියෙන සුන්දරත්වය වෙනුවට මේක හැදිලා තියෙන අංශුවක් අංශුවක් පාසා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා අනත්තා සබ්බේ දුක්ඛා සබ්බේ සබ්බේ සංඛාරා දුක්ඛා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා ඉතින් ඒකට මොකක් දිහා බලන්නද මේ භාවනා කරන්නේ? නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිසාය ජහයති. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට নমස්කාරය වේවා. භාවනා කරන්නේ මොකටද කියලා මට අල්ලන්න බෑ. ඒක තමයි දෙයියෝ වඳින ගාථා. දැන් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කරන්නේ රූපේ ලස්සන වෙන්න, මෙමරි එක වැඩි වෙන්න, ලෙඩ රෝග නැතිකරන්න, নানা ප්‍රකාර කාමාසාවල් ඉස්සරහට අරගෙන. ඒක නිසා ඒක බිස්නස් බුද්ධිසම් එකක් කියලා. ඒ නිසා කවදා හෝ කය පිළිබඳව ඇති හැටිය දැනගෙන නැත්නම් කය පිළිබඳව තියෙන මේ ආශාව තමයි අපිට මේ විනිබද්ධයක් වෙලා තියෙන බන්ධනයක් වෙලා තියෙන කියලා තමන්ගේ කයම ඒකට පරිේශනයක් කරලා කය වෙනස්කම් දකින්න දකින්න උනන්දු වෙන මිනිස්සෙක් එනවනම් එයාට සතුටක් හම්බ වෙනවා එයා හැම වෙලාවෙම තිරියම් වෙනවා කවදාවත් වයසට යන්නේ නැහැ නමුත් මේ කයට බයි භාවනාවක් නොකර මේක නොබිඳී කියලා බලාපොරොත්තු වෙනවා නම් අපි හිතනවට වැඩිය වේගෙන් මේක නාස්ති වෙලා ගිහිල්ලා අපිට වැඩේ කරගන්නත් බැරි වෙනවා. ඉතින් ලෝකේ ඉන්නා තාක් ඉන්නේ අන්නර දෙවෙනියට කියපු જાති. මැස්සෙක් වහන්න බෑ. ශරීරය පිළිබඳ ආසාවෙන් භාවනා කරනවා නම් එහෙනම් අපිට හිතන්න තියෙන්නේ ඒගොල්ලොත් එක්ක මේ ගමන යන්න බෑ. ඒගොල්ලෝ එන පාර කාපුදෙන් මේකට මම හිත හදා ගන්නවා. මම මේ වෙනකොටත් කැප කරලා තියෙනවා කාමේ. මම මේ වෙනකොටත් කැප කරලා තියෙනවා කාම සංඥාව. මම මේ වෙනකොටත් රූපේ කැප කරලා තියෙනවා. මම දැන් ඉන්නේ රූප සංඥාවේ ඕකත් කැප කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න කාමයේ තියෙන වෙලාවදී කැප කරනවා කියන එක වෙන්නේත් නෑ කරන්නත් එපා ඒක තක తీරුකම. කාම සංඥා වෙලාවේදී අයින් කරන්නත් බෑ වෙන් කරන්නත් බෑ ඒක කරන්නත් එපා කරන්නත් බෑ ඒක තක తీරුකම. රූපේ අයින් කරන්නත් බෑ ඒකත් තක తీරුකම. රූපේ රූප සංඥාවටපත් උනාට පස්සේ තමයි ඕනේ නම් මේක gediya පිටින් බලන්න පුළුවන් නැත්නම් මේකේ අන්තු වලට කඩලා බලන්න පුළුවන්. අන්නේ අංශු වලට කඩලා බලනකොට පේනවා මේ එකක්වත් අපි කියන විදිහට හිටින්නේ නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඕක බාරගත්තරයි කියලා ලැජ්ජාවක්වත් අව탁චීරුවක්වත් හීනමානයක්වත් එන්නේ නැහැ. එතෙන්දි කරන්න දෙන්නෙකුට එකවර බෑ. Taman පාර ගිය කෙනාට කරපුවා. මේක නොකලත් මේක සඳහා ලෑස්ති මනස පවා මේ ශරීරය පිළිබඳව තෘෂ්ණාවට අතහරින්න වෙනවා කියන ලෑස්ති වීම පවා මායя කැමති නැහැ. එන নানা ප්‍රකාර බාධා කරනවා. අපි දැනගන්න ඕනේ මේකෙදි මායත් එක්ක කිවිසුමක් නැහැ. මේ එnde එnde එnde එnde දේවල් පාලනය කරන්න බැරි බව දැනගත්තාම සතුටක් ඇති කරගන්න. මේ තමයි අනාත්මයේ තේරෙන හැටි. හැබැයි මම ඒ සතුට කොහොමද පාවිච්චි කරන්නේ? කොච්චර මට පාලනය කරගන්න බැරි වුණත් මම සතිය කඩා ගන්නෑ. ශරීරෙ ලෙඩ වුණත් වෙන වේදනාවක් ආවත් ඒ හැම එකකදීම සත්‍ය කඩා ගන්න නැතුව යන්න පටන් අරගත්තොත් අපිට තේනවා සතියේ බලමහිමේ කියන එක. එහෙම නැත්නම් ගොයිය ගාව සතිය බිම තියලා මේ කය බලන්න යන කෙනාට කවදාකවත් සතියේට වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ජීවිතය පිළිබඳ අලුත් ඇහැකින් බලන්න බැරි වෙනවා. ඒ කෙනෙකුට කවදාකවත් හිතන්න බෑ තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් කියලා. තමන්වත් තමන්ගේ කාය පිළිබඳව දන්නේ නැති කෙනෙක් ඔය කොච්චර අනුන්ට උදව් කරන්න ගියත් ඒක බයපදණම් වෙච්ච ද්වේෂයේ පදණම් වෙච්ච කටයුත්තක් කාට හරි කාට හරි උදව් කරන්න පුළුවන් ඉන්නේ මේ වෙහෙස නැතුව මේ මේ මනුස්ස කය කියලා කියන්නේ මේ අංශු රාශියක් තියෙන්නේ ඒ මිනිස්සයා එක හිතා ඉන්නවා මෙහෙමයි කියලා අන්න ඒ බව උදව් කරන කෙනාට බුදුදහස කියනවා කරුණාව තියෙනක තියෙනවා කියනවා. කාබුරු හරි කරුණාවක් තියෙනවා මට මට මේ පුද්ගලයා පිළිබඳ වෙහෙසකුත් තියෙනවා කියනවනම් ඒ කියන්නේ යා සනීපම වෙන්න ඕන. බෙද වුණොත් මට වෙහෙසයි කියලා කියනකට විහෙසා කියලා කියනවා. එහෙම කෙනෙකුට කවදාක කරුණා පිටින්නේ නැහැ. සාරිපුත්තු සාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවනම් මට කෙනෙක් හෝ වස්තුවක් පිළිබඳ කරුණාව සහ වෙහෙස දෙකම තියෙනවායි කියලා විහෙසාව බුදුහාමුදුරන්ට නිග්‍රහ කරනවා කියනවා. අපිට ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන් ඉන්නේ යා පිළිබඳ විහෙසාව නැති වෙන්න. නැට හරි ගියත් අරතුණත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම උදව්ව කරනවා. ඒ උදව්ව කරුණාවේ නාමයෙන් කරන්නේ. පුද්ගලිකේ නාමයෙන් නෙවෙයි. අන්න එදාට ওই පුදුරජානංශයේ කියන මහා කරුණාව හිතකට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන කරුණාව මේ කුට්ටිය කඩා ගන්න කරුණාවක්. තමන්ගේ ආත්ම ස්නේහයෙන් කරන කරුණාවක්. ඒ නිසා භාවනා කරනකොට මේ සතිය වඩනකොට අපි කියනවා කරුණා පොඩ්ඩක් පැත්තක තියලා සතිය වඩාන යන්න. ඒසට නියම කරුණාව වෙයි. මේ දැන් ඔය අපි දාන කරුණාව කට්ටියකට විතරයි. මේ අපිට ලාභෙන අයට විතරයි. අර කරුණාව එහෙම නෑ. ඒක ගහකොළටත් ඒ වගේ සතාදර්පයටත් ඒ වගේ නෑයටත් ඒ වගේ කාටත් ඒ වගේ. එච්චරමයි Tamanට Taman කරගන්න කරුණාව. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ අත්ත කුසල අර්ථ සිද්ධිය කියලා. ඒක නිසා කියනවා යන් කරණීයන් අත්ත කුසලේන යන්තන් තන්තම් පදං අභිදවෙච්ච. යම් කිසි කෙනෙක් Taman තමන් පිළිබඳව අත්ත කුසලයේ කැමති නම් කරුණාව කැමති නම් සක්කෝ හැකි සංඥාව ගන්න මේ කයට බැලිය යුතු බැලීම දැනගන්න. ඒක තමයි රහතන් වහන්සේලා අපිට පෙන්ලා දීලා තියෙන දේ. ප්‍රතිපදාවේ තියෙන දේ. අපි සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා නැත්නම් සමාන චිත්තක්ෂණ අපි සෑහෙන ඉදිරියට යනවා. අන්නේ ගිය ගිය චිත්තක්ෂණ කාමයේ කාම සංඥා රූපේ රූප සංඥා බාටපත් වුණාට පස්සෙවත් මේ කය පිළිබඳ තියෙන සෙනෙහි අඩු කරලා නිවන පැත්තට ධර්මයේ පැත්තට යන්න කය කයano බලනාසුලුව ගතකරන හැකියාව අපේ තරඟේ එක සමානව තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. මේ අවස්ථාවේ හැටියට ඒක යොදා ගැනීමට ඥානයේ පිණසාද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිල් දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti දග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු